එනතන් දේශනාවලියට මාතුකා අපිට අපයගන්නේ සර්වචනාංශයේ විසින් දේශිත ඒ කග්ගවිශාන සූත්‍රය ඒක සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් අද කාලේ බටහිර ලෝකේ ඒ වගේම දාර්ශනිකයන් අතර ගාක්ම කෞරයට පාත්‍ර වෙච්ච පොතක් විදිහට මේ සුත්ත නිපාත පොත සඳහන් කරලා තියෙන එක හරියට සූත්‍ර ධර්ම වල මණ්ඩි ටික වගේ. නිපාත කියන පදේ අදහස වෙනත් විදිහකටපත් වෙන්නේ නැති භාෂාවේ සර්ග වලට කියනවා නිපාත කියලා. නිපාත පද ලිංගය අනුව කාලය අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි සූත්‍ර වල ඊටාම සාරමණ්ඩය එවනත් අයකේ මණ්ඩි ටික වගේ තමයි සුත්ත නිපාතේ ඒකේ 아무තු භාෂාවක් යෝගෙම 아무තුම ගැඹුරක් සාකච්ඡා කරනවා. නමුත් අපි පාවිච්චි කරන රතන සූත්‍රය මංගල සූත්‍රය වගේ සූත්‍රත් මේ සූත්‍රේ පාදේ තියෙන එක බහුල භාවිතයේ සූත්‍ර. ගොඩාක් ඒවා ඒ වගේ බහුල භාවිතාවට ගිහිල්ලා නැහැ. ඒවා දාර්ශනික යන අතර එනතම් බටහිර පන්නේට හිත නැත්තන් අතර බොහොම ජනප්‍රියයි. ඒ නිසා සුත්තනිපාත පොත කීප දෙනෙක් විසින් ඉංග්‍රීසි භාෂාවටම කීප වතාවක් පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒනොත් සුත්‍රනිපාතේ ඒ පොතත් එච්චරම ජනප්‍රිය පොතක් නෙවෙයි. අර ප්‍රසිද්ධ සූත්‍ර දෙක තුන නැති වුණාම ඒනොත් මේ කග්ගවිසාන සූත්‍රය ඊටාම කලාතුරකින් තමයි ධර්මදේශනාවකට ධර්ම සාකච්ඡාවකට මාතෘකා වෙන්නේ. මොකද ඒකේ කියලා තියෙන දේවල් හරිම පැංගිරි. හරිම ඇඹුලයි. හරිම කටුකයි. ඒක පැත්තකින් බලනකොට. ඒ නිසා උගදෙනෙක් ඒක මගාරවල යන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක නිසාම දෝ නිසනවනේ යෝජනාවක් ආවා. අපි මේ සුත්ත නිපාත පොත අරගෙන ඒකේ මේ කග්ගවිශාන සූත්‍රය ධර්ම සාකච්ඡාවට මාතෘකාව වශයෙන් දාගන්න කියලා. ඉතින් අපි මිනිස්සුල දේශනා හතරක් මේ වගේ එකතුව සම්බන්ධ වෙලා තියෙනවා. අද මේ පස්වෙනි ගාතාවට නැත්නම් පස්වෙනි දේශනාවටයි සම්බන්ධ වෙන්න යන්නේ. ඉතින් ඒකත් අටුවාචාරින් වහන්සේලාගේ විස්තර අනුව පෙන්වන්නේ මේක පසේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාථා වශයෙන්. පසේ පුත්‍රජානන් වහන්සේලා පින්නම් පාන වේලාවට තමන් වහන්සේලාගේ චරිතාපදානය අන් අයගේ දැන ගැනීම සඳහා සාරු පිටු කරලා සාරාංශ කරලා දක්කනකොට අපි උදාන ගාථා කියලා කියනවා. ඒ මේවා දැටෙන්නේ මහා මේ පසේ පුත්‍රජානන් වහන්සේලා උදාන ගාථා. මොකද අපේ ශාසනයේ පසේ පුත්‍රජානන් වහන්සේ හඳුන්වලා දීලා තියෙන ඊ타ත්ම ස්වෛරි, ඊ타ත්ම හුද්දකලා, ඊ타ත්ම විකේට බර ජීවිතයක් ගත කරනවා. ඒකෙයි උන්වහන්සේලාගේ චරිත ලක්ෂණෙයි වෙනස තමයි උන්වහන්සේලා අනුන්ට බණ කියන්නේ යන්නේ. මේ බණ කියන්නේ යෑමෙන් තමයි ඒ ජනප්‍රියතාවය මේ අවිවේකී බව සියල්ලම ඇති වෙන්නේ. ඉතින් මොකද්ද වාසනාවට ඒ බුදුරජාණන් වහන්සේලා ගොළු බුද්ධෝ. ඒ කියන්නේ මේ වචන කතා කරන්න බෑ. වචන කතා කරාට ධර්මය විස්තර කරලා දෙන්න බෑ. ඒක ශරීර සෞඛ්‍යයට බොහෝම හොඳට හිටලා තියෙනවා. වචන හොඳට කතා කරන්න වෙච්ච ගමන් මේ ජනප්‍රියතාවයත් ලාභ සත්කාරත් ඒ වගේම අවීකී භාවයත් නිසා අනික් අයට කියනවා සම්මා සම්බුද්ධ නැත්නම් බුද්ධ ශ්‍රාවක බුද්ධ කියන. ඉතින් සම්මා සම්බුදුජානන් වහන්සේ නමකට හෝ ශ්‍රාවක බුදුජානන් වහන්සේ නමකට, ඒ කියන්නේ රහතන් වහන්සේ නමකට අනුන්ට කියා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ බාහිර සාසනේ ලොකුම ලොකු ගුණාංගයක්. නමුත් මේ සූත්‍රයේදී ඒක නුගුණයක් වගේ නිකන්. ඒකේ පේන්න තියෙන ඒ නිසා ඒ විවේකයට, ස්වෛරී භාවයට, බුද්ධ කලාවට සාමයට හිතේ බාධා වෙනවා වගේ කියන අදහසක් පසේ බුදුරජාන් වහන්සේලාට ආරූඪ කරලා තියෙනවා. ඒ නිසා ඒක සාමාන්‍ය ථේරවාද ඉගැන්වීම හැටියට බලනකොට පසේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන දුර්වලකමක් තමයි Tamanට වැටහෙන්නේ නෛර්යානික සද්ධර්මය තව කෙනෙකුට කියලා දෙන්න බැරි කම. ඉතින් ඒ දුර්වකමට ලැබෙන ආනිසංශය තමයි විවික්‍ය හම්බෙන්නේ. කිසියම් කෙනෙකුට කිසිම වෙලාවක ජනප්‍රිය භාවයක් නැහැ. Tamanට මනාව විදිහට බින්ද පාද ටිකක් කරගත්ත බින්ද පාදයේ බෙදෙන කෙනාට සුඛී හෝතු කියන එක විතරයි කුසලයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා උන්නාන්සලාගෙන් ඒ බාහිර සාසන සේවාවක් වෙන්නේ නොවෙනවම නෙවෙයි වෙන්නේ හොඳට මේරිච්ච දන්න කෙනා දන්නවා මේ මුන්නහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා. නැත්තම් බණ කියන්නේ නැති නිසා කාටවත් අල්ලන්න බෑ. මෙයා කොහොමද මෙයා පශිපුත්‍ර ජානහන්සේ නමත් එහෙම නැත්තම් නිකම්ම නිකම් සාමාන්‍ය මේ ගිහි මේ පැවිද්දෙක්ද කියන එක. ඉතින් ඒක පටලවාගෙන ආර්ය උපවාදයට ලක් වෙච්චි දරුණු දුක් විඳපැත්තක් තියෙනවා. පසිපුත්‍ර ජනසි අඳුරන්නේ අඳුරන්නේ නැතුව මූණට කෙල ගහන වැඩ කරනවා. කෙරුවට පස්සේ අන්තිමට පසිපුත්‍ර ජනන්ට දන්නවනම් මේ වැරද්දක් වෙලා තියෙන කියලා උන්වහන්සේලා ඒ පවුරගත්ත පෘථග්ජනයන්ට අනුකම්පා කරනව දැක්කන්න හම් වෙන්නේ. ඒ නිසා විශාල අපා දුක් විඳිනවා. ඒ වගේම පසේ පුත්‍ර ජනසලා දැක්කලා උන්නතගේ විවේකය ස්වෛරී භාවය හුද්දකලා බව දැකලා ඒකට කරු කරන උග්‍ර කුශාග්‍ර බුද්ධිමත් ගිහියෝ විශාල පිංකම් කරගෙන තියෙනවා. ඒ කතාවල අපිට අහන්න හම්බ වෙන්නේ මේ කග්ගවිශාන සූත්‍රයේ අටුවාව කියවුවා. කතා පිට කතා ලියලා තියෙනවා. මෙහෙමයි මේ කතාව සිද්ධ වුනේ මෙන්න මෙහෙමයි මේ පසේ පුදුරචාරණ වංශේ ලෝකේ පහළ වුණේ උන්වංශය දැකලා මෙයා කෙනා මෙහෙම මෙහෙම පින් කරගත්තා මෙයා මෙයා මෙහෙම පව් කරගත්තා ඊට පස්සේ ඒ කෙනත් පින් කරගත්ත ඇත්තොත් සමහර විටක ප්‍රාර්ථනා පිටව ගන්නවා අනේ මටත් මේ වගේ පසේ පුදුරචාරණ වංශේ නමක් වෙන්න ලැබේවා ධර්මයේ මවිෂින්ම ආශාව අවබෝධ කරගන්න ලැබේවා මට පූර්ණ ස්වෛරී භාවය පූර්ණ උද්දේකලාව ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන එක තමයි මේ ගාථාවලට අර්ථ කතාව දීලා තියෙන්නේ. ඉතින් අපි ඒ මතේම පිටනවා කියලා කියන්න බෑ. නම උත්සාහ කරලා වarnos මේ ගාථාර්ථවල තියෙන වචනාර්ථවල තියෙන රසය අපි මේ ගත කරන සමාජගත ජීවිතයේදී පොදු සහ පෞද්ගලික ආධ්‍යාත්මයට අපි කොහොමද කිට්ටු කරගන්නේ කියන්නේ. ඉතින් ඒක අර පශිපුත්‍ර ජාන් වහන්සේට විතරක් හේතු කෙරුවොත් අපිට කියන්න පුළුවන් අපි එහෙම නෙවෙයි අපි සමාජශීලී අපි පෞල් ළඟදරුවන් රකින්න ඇත්තෝ ඒක නිසා මේ කතා මේ ગાතා අපිට තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාන්නත් ඉඩ තියෙනවා නමුත් මේ ગાතාවල තියෙන සාමාන්‍ය pāli භාෂාව සාමාන්‍ය බුදුජානනාංශ කියපු සතම් බුදුජානනාංශනම කර්මත කරන දේශනා කරන නෛර්යානික සද්ධර්මයේ ඉතින් ඒක නිසායි මම ගිය පාරත් මතක් කරේ මේ සතිය පිහිටවීම පිළිබඳ මූලික මතක් කිරීම නැත්තම් හඳුනා ගැනීම මගේ ජීවිතේ ඉස්ලාම් වෙච්ච ගමන් ආව ප්‍රශ්නයක් තමයි මෙතෙක් කියලා තියෙන කුණුහරුප වෙනුවට ඒ සතියට ආධාර උපකාර වෙන මොනවද කියවන්න ඕනේ. ඉතින් ඒ බුදුහාමුදුර කෙනෙක්ව සූත්‍ර කියලා જાතියක් තියෙනවා බුදුහාමුදුර දේශනා කරපු ඒක කියවන්න කවදාකවත් නපුරක් නැහැ නරකක් නැහැ තියෙන්නේම හොඳ දේවල්. ඉතින් මම කොහොමද කියවන්නේ ස්වාමීන් වහන්සේ මෙවුවා අපබ්‍රන්ත භාෂාවකින් කියන අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් මට මේ සාමාන්‍ය සිංහලවත් තේරෙන්නේ නැහැ මොකද මේ මේ විද්‍යාව කියන කුණු අරප ඉගෙන ගන්න ගිහිල්ලා. අපි අටේ පන්ති නවයෙන් පස්සේ පස්සේ සිංහල ඉගෙන ගැනීම නතර කරා අපි උසස් පෙළ කියලා හිතා. විද්‍යානුචෝ කියලා හිතා. පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා මේක සිංහලයෙන් හරි කමන්නේ පුළුවන් නම් මේ මේ සුත්ත නිපාතේ පොත අරගෙන කග්ගවිශාන සූත්‍රයේ ගාථාවේ කඩපාඩම් කරන්න. ඉතාමත්ම ගැඹුරුයි. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ ඔලුවට උඩින් ගියා වගේ. ඉතින් මම හරියට ඒ දවස්වල උත්සාහ කරා මේ ටික කටපාඩම් කරලා තාමත් මට අයිතිවාසිකම් කියන්නේ ඔක්කොම කටපාඩම්ෙන් දන්නවයි කියලා. ඒවත් අදහස වශයෙන් නම් මට තේරුණා ඊ타ත්ම සමාජශීලී ඊ타ත්ම ප්‍රගතිශීලී ඊ타ත්ම නිර්මාණශීලී ඊ타ත්ම අපේක්ෂා සහිතව තිබිච්ච මගේ තරුණ ජීවිතේට ගොඩාක් බලපෑමක් කරා මේ සූත්‍ර වල තියෙන කරුණු. ඉතින් ඒ උගන්වපු ඒ ස්වාමීන් වහන්සේ පොත දීලා කිව්වා මෙන්න මේක නාස්ති කරගන්න එපා කසාද බඳින්න එපා. මෙච්චරයි උඹට කියන්න තියෙන්නේ ජොබ් එකක් කරන්න එපා. ওই දෙකෙන්ම උඹ මීහරකෙක් වෙනවා. උඹ බැඳෙනවා බැඳිලා මොන තාලෙන්වත් ගලවන්න බෑ. උඹ වගේ ගත තිබ්බොත් ඕන ජොබ් එකක් හරියනවා සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ කඹරනවා. උඹ කතාවේ බැඳෙනවා හොඳ ගෑණියක් හම්බ වෙනවා. ගලවන්න අමාරුයි. ඒ නිසා ওই දෙකවත් අතහැරපන්. බෑ විවාහ වුණේ නැතුණට කමන්නේ. ජොබ් එකක් කරනතර කමන්නේ. බෑ උදුරු නැතුණත් කමන්නේ. හැබැයි ටිකට් එක ඕපන් තියාගන්න. මම තාම ගරු කරන ඒ ස්වාමීන් වහන්සේ මට කොහොම මේක හේතු ගන්නවද දන්නේ නැහැ. ඒකට මට වයස 26 34 වයසේ. හැබැයි ඒක මම අදිෂ්ඨානයකට ගත්තා. මේ මගේ තියෙන කෑදරකමට මම ජොබ් එකක් කරා. ඇත්තටම හම්බ කරා. ඒකේ හොඳට හරි නරකරි එතනින් මාව ගහලා එළවල දෙනවා. නැත්තම් තාමත් ඉන්නම් වෙන්නේ. කොහොම හරි මේ අංග තනි අංග තිබ්බේ මගේ. අංග දෙක උනේ නැහැ. අංග දෙක වෙච්චාම තමයි හරකා වෙන්නේ. අඟ තනියක වෙච්චාම කඟ වෙන වෙනවා. ඒසක උඹ ඉපතිලා තියෙන කඟ වෙනෙක් වගේ හරකෙක් වෙන්න එපා. අන් දෙකක් තියෙන එකෙක් වෙන්න එපා. ඒක නිසා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. කඟ වෙනක තනියක වගේ තනිව හැසිරියක්. ඉතින් හැම මේක 30 ගණක් ગાතා තියෙනවා. හැම ગાතා පදයක්ම ગાතාවක්ම ඉවරන්නේ හතරවෙනි පදේ ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. එක ગાතාවක් තියෙනවා සචේ ලබේත නිපකං සහායං කියලා Taman එක නිතරම හැසිරෙන්න පුළුවන් උත්පත්ති ප්‍රඥාවන්ත වූ සහායකයෙක් ලැබුණොත් එයාගේ කැසුරු තිබ්බට කමක් නැහැ. ඒක ඊට පස්සේ ලියලා තියෙන හැම කට්ටිය ලෝකේ නැහැ කියලා. එහෙම සහායකෙක් ලෝකේ නැහැ. හැම එකාම අර්ථයටමයි කටයුතු කරන්නේ. ඒක නිසා තනියඟ වගේ හැසිරෙන එක ලේසි කියලා. ඉතින් මෙව්වා කියලා බඩ දනවද දන්නේ මේ අහන අයගේ. එහෙම නැත්නම් මේ පමා වැඩි කියලා හිතනවා දන්නේ නැහැ. මං කිව්වේ මට වෙච්ච දෙයක්. කාටවත් හිත නරක කරන්නවක්වත් පශ්චාත්තාප ඇති කරන්නත් නෙවෙයි. නමුත් මේ පසේ පුත්‍ර ජාන වහන්සේලාට නෙවෙයි මේක කියලා තියෙන්නේ. නැත්තම් පසේ පුත්‍ර බෝසතාණන් වහන්සේට වගේම සම්මා සම්බෝධිය පුරණ <clears throat> බෝසතුන් වහන්සේලාට ශ්‍රාවක බෝධිය පුරණ බෝසතාණන් වහන්සේලාට කියලා සමෝසය ගත්තොත් නම් මම මේ කියාපු ටික පශ්චාත්තාපයේ පිණසම හිතපත් වෙන්නේ මේ දැන් ඉඳලා මේ පටන් ගත්ත ඇහිච්ච චිත්තක්ෂණේ ඉඳලා ඒ තමන්ගේ සේරිතම් පෙක්කමානෝ විඤ්ඤෝ නරෝ සේරිතම් පෙක්කමානෝ යම්මේ උප්පත්ති පඬිතේ තමන්ගේ ස්වෛරී භාවය අපේක්ෂා කරන්නේ නම් ඒකෝචරයකක විසංකප්පෝ පුළුවන් තරම් තමන් තනිව හැසිරෙන්න ඒකචාරී ජීවිතයක් ගත කරන්න කියන එකයි මේ හැම ගාතාවෙම කියන්නේ ඉතින් ඊට ඉස්සෙල්ලා පෙන්වන්නේ රූපක උපමා මාර්ගය මිගෝ අරඤ්ඤම්හි යථාබද්දෝ වනේට වන්වා වනේ නොගැලී නොබැඳී ලාතනකොළ ඇති ප්‍රදේශයක් හොයාගෙන ගෝචර භූමියේ තැන් තැන හැසිරෙන්නාසේ යථානිච්චකං යථානිච්චකං ගච්ඡති ගෝචරාය තමන් කැමැති විදියට ගොදුරුවීම් හොයාන තනින් තැනට යන මුවා කැලෙහිවත් බැඳෙන්නේ ඒක නිසා දැන් අපි මේ පිරිස ගත්තොත් අපි ieval දොරල තාරලා ඇවිලා කැලේ ඉන පිරිසක් කියලා කැලේට බැඳෙන්න ඉඩ තියෙනවා කවුරුවක් අතිතන්නේ බැඳිලක් බැඳෙනවා කැලේටත් ඇවිල්ලා කැලෙත් නොබින්දි නොබැඳී ගොදුරු බිම් ලාතනකොළ හොයාගෙන යන මෝපෝගුවෙක් වගේ හැසිරෙනවනම් සමාජයේ දොස් කියන්නත් ඉඩ තියෙනවා මෙයාගේ පය දාච්ච බල්ලා වගේ කොතන කොතන ඇවිදිනවා එක තැනකවත් මුල් ගහින්නේ මුල බහින්නේ ටැග් ගහින්නේ කියලා සමාජයේ චෝදනත් එනවා එක තැනක ඉන්න බැරි ගාය තියෙනවා කිය. ඒ නිසා අපිට කොහෙද පාර තියෙන්නේ කොහෙද මැදුම් පිළිවෙතක් තියෙන්නේ ආයාසයෙන් ගීකී අතහැරියත් తాවකාලිකෝ ස්ථිරව දැනගෙන හෝ ඉබේ ඒ ගීකී අතහැරලා අල්ලන දේ අල්ලගත්තොත් අරණ්‍ය අල්ලගත්තොත් එතකොට වණේට බැඳිච්ච මෝපොව්වෙක් වගේ වැද්ද හරියට දැනගන්නවා අහවල් වලට මේ මොවා මෙතන ඉන්නවා කියලා. ඒ වෙලාවට වැද්ද ඇවිලා එක්කෝ මරණ උලක් බදිනවා. එහෙම නැත්නම් ඊතලින් පිටිනවා. එහෙම නැත්නම් උගලක් කියලා අල්ලනවා. ඉතින් අර වනයේ නොබැඳී ගත කරන මුවා දක්ෂ වැද්දට අල්ලන්න බෑ හැසිරෙන ස්වරූපේ. ඒකෙන් තමයි ඒ මුවා තමාගේ ස්වෛරී භාවය නැත්තම් මුව ජීවිතේ රැකගන්න. ඉතින් ඒ වාගේ කීකේ අතහැරියාට පස්සේ එවනත අපි කිව්වොත් පූර්ණ කාලීන භාවනාවටපත් වුණාට පස්සේ අපි අර ගිහිගේ අතහැරියාට මේ පැත්ත අල්ලන්න ඉඩ තියෙනවා. අල්ලන්න ඉඩ තියෙනවා. ඇල්ලුවොත් ගීගේ ඇල්ලුවා තරම නැති වුණාට යම් ප්‍රමාණයක දරතයක් තියෙනවා. යම් ප්‍රමාණයක වෙහසක් තියෙනවා. යම් ප්‍රමාණයක දැවිලි දැවිලි තියෙනවා. එතකොට ඒ වගේම ඒ ගීගේයි වගේ අරන්නේයි සැප පහසු ගන්න නැති නිසා කයෙන් චරුචරෝකුත් තියෙනවා. ඇඟත් කැමති නැහැ. ආපහු යන්නේ කවද්ද? මේ වෙනකන් රාත්‍රී කෑම වේල කීයක් නැති වුණාද කියලා ඇඟිලි ගණගෙන ඉන්නේ. ආපහු ගිහිල්ලා රාට කාලා පුදියන්නේ කොහමද? ශප පහසු විදියට තමන්ගේ මේ ගබඩා කාමරේ ගිහලා පුදියන්නේ කොයි වෙලාවද කියලා එක පැත්තකුත් තියෙනවා. ඉතින් ඒතරත් මම මාවතක් හොයන්න ඕනේ. ගිහි අතහැරියත් දැන් ගිහිල්ලා ඉන්න කැලේට බැඳෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි කිව්වොත් ගිහියන් පැත්තෙන් හෝ පැවිදි වෙච්චි සංඝ පිරිස පැත්තෙන් ගත්තොත් ආරංචිකාංගයේ සමාදන් වෙලා ඉන්න සංඝයා උත්කෘෂ්ටයි කියලා ලෝකයා පිළිගන්නවා. එයා දෘঢ় ප්‍රතිපත්ති රකින්න අරණ්‍යමයි ගත කරන්නේ ග්‍රාමවාසී වෙන්නේ නැහැ කියලා දෘঢ় ප්‍රතිපත්ති රකින්න. ඒ රකින්න නිසා ගිහි පැවිද්දන් අතර උසස් පිළිගැනීමකට ඉන්න පුළුවන්. නමුත් ਸਰවචන් සඳහන් කරලා තිනවා මම ආරණ්‍යකාංගයේ රකින්න අයයි කියලා යම් කිසි කෙනෙක් අනිත් මෛත්‍රික පැවිදිලා ඉන්න බණ භාවනා කරන කට්ටිය එහෙම නැහැ. ඒගොල්ලෝ ග්‍රාම වාසී වෙනවා වරින් වර වරින් වර අරණ්‍ය වාසී වෙනවා මම වගේ නෑ කියලා තමන්ගේ අරණ්‍ය වාසීකම තමන්ගේ උසස්කමට හේතු කරගෙන අනුන්ගේ පහත්කමට හේතු කරගත්තොත් අසත්පුරුෂයි කියලා කියනවා. පැවිදි වුණත් කීකිය ඇතහැරියත් පැවි අරණ්‍ය වෙලත් අරණ්‍යකාංගේ රැක්කත් ඒකෙන් කෙලෙස් උපදවා ගන්න අත්ුක්කංශන පරවම්බන කියන තමන් උසස් කරන අනුන් පහත් කරන தත්ත්වයට આવොත් ඒකත් අසත්පුරුෂයි. පාප ජීවිතයක් කියලා පුත්‍රයන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මිගෝ අරඤ්ඤම් හි අතාපත්තෝ. මෘගයා මුවා නැත්නම් වනසතා කියන එකයි මෘග කියන්නේ. මිගෝ කියලා සමාලාට ඉතින් පාලි භාෂාවෙන් මුවාට සඳහන් කරනවා. අරඤ්ඤයේ නොබැදී. යතා අබද්දෝ. මිගෝ අරඤ්ඤම් හි යතා අබද්දෝ කියලා කියන්නේ මෙතන සඳහන් වෙන්නේ මේ කියන කාය විවේකයේ සහ ජීවිත ඇතහැරීමෙන් සිදු වෙන අබිනිෂ්ක්‍මණය නෙවෙයි ඊට පස්සේ තියෙන චිත්ත විවේකයයි තමයි මේ අරණ්‍යගත උනේ නැත්නම් පූර්ණ කාලින භාවනා යෝගාවචරයේ උනේ ඒකෙන් ආඩම්බර වෙලා ඉන්න නෙවෙයි මොකද ඒ මතින්ම ඔක්කොම කෙලස් කැපෙන්නේ යම් ප්‍රමාණයක දක්ෂකමක් තියෙනවා ඊට පස්සේ මේ අරණ්‍යයේ නොබැඳී ග්‍රහණ සංඥාව නැතිකරන්න අල්ලගත්ත මේ අරඤ්‍ය සංඥාවේ නොබැඳී මිකෝ අරඤ්‍යම් යථාබද්ධෝ කියන විතර ගන්න නම් ඒ අරඤ්‍යයේ වාසයේ තියෙන ආදීනව සලකන්න ඕනේ. එක පැත්තකින් සලකන්න ඕන ග්‍රාම වාසිකමත් එක්ක බලනකොට අරඤ්‍ය වාසිකම ආනිසංස ජනකයි කිය. ඒකනේ ගීගේ අතාරින්නේ පොඩි වැඩකුත් නෙවෙයිනේ. දන්නවනේ අතාරින්න බැරි කෙනාට ඒක මොනතරම් බන්ධනයක්ද කියලා අපි ගිය පාර ධර්මදේශනාදී කතා කරා වගේ. ඊට පස්සේ දැන් අරණ්‍යයට ආවට පස්සේ නැත්නම් ගිහි ගියත් හරියට පස්සේ අරණ්‍ය වාසයට ඇවිල්ලා එහිත් තරත ගති, කටුක ගති ආදීනව නැතුව නෙවෙයි. ඒවට කියනවා නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියලා. ගිහි ගින් ඉක්ුණාට පස්සේ යම් යම් දෝමනස් ගති පහළ වෙනවා. එකක් තමයි අරණ්‍ය අපිට ඕන කරන සැප පහසුකම් නැතිකම. ඉතින් ඒක අරණ්‍යයට එන කෙනා දන්නවනම් එන්නේ එහෙම අපේක්ෂාවෙන් නම් එයා ඒ සැප පහසුකම් නැතිකම ආඩම්බර කරගෙන ජීවත් වෙනවා. එන තමම අරණ්‍ය වාසී කියලා හිතාගෙන තමාන්නක්කාරකම් ඇති කරන අනික් අයට වැඩි උසස් කරලා සලකනවනම් ඒක අරියාදුවට හිටිනවා. ඉතින් අන්න එහෙම නොවි අරණ්‍යෙන් ගැලවෙන්න නම් නැත්නම් අරණ්‍ය සංඥාවෙන් ගැලවෙන්න නම් එයා ඊට වැඩිය තව එකකින් අරණ්‍ය සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් ඒක සඳහා ශරීර සංඥාව, කාය සංඥාව, රූප සංඥාව, කායනුපස්සනාව තමයි තියෙන්නේ. ඉතින් යම් කෙනෙක් අරණ්‍යයට ඇවිල්ලා ඒ අරණ්‍යයේ සැප වැඩිකම නිසා හෝ දුක් වැඩිකම නිසා එයාට මේ වාඩි වෙලා මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වට හිත ගන්න බැරි නම් ඒ කියන්නේ කාය විවේකයේ ගත්තට එයාට චිත්ත විවේකයේ දක්ෂකමක් නැහැ. චිත්ත විවේකයේ ගන්න අනිවාර්යයෙන්ම ගෙටක වැද්ද ගන්න ඕනේ හිත. ඉතින් ඒක නිසා ඒක නා කී කියතෑරලා අරණ්‍යයට ආවට එතනින් එහාට කකුල කුස්ස ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා මේ පළවෙනිම කරන නිස්සරණය එහෙම නැත්නම් කාමයෙන් වෙන්වීම සඳහා අපි කරන කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තේ කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තේ නැයිකෙන් සාභෝගෙන් වෙන්වීම ලොකු බිම්මක් නිරංජනගංග පැනලා සිද්ධාර්ථ කුමාරයා කාන්තකාශ්‍යප පිටින් එහාට පැන්නයින් තමයි අපි පුංචි කාලේ අබිනිෂ්ක්‍මණය දැක්කේ ඒ වගේ තමයි අපිත් ඒ පැරිල පැනලා ඉන්නවා යම් ප්‍රමාණයකට తాවකාලිකව ඉෂ්ටිරව. ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ආරණ්‍යයේ කියන මේ වාසිදායක తත්වයේ තේරුම් ගන්නවා ග්‍රාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න. හැබැයි අරණ්‍යයේ තියෙන වාසිදායක తත්වයේ තේරුම් අර ගන්නවා ඊට වඩා සූක්ෂම වූ මේ කාය සංඥා නැත්නම් කායගත සතිය. එහෙම නැත්නම් රූප නැත්නම් රූප කර්මස්ථානයකට හිත දාන්න. ඉතින් යම් කෙනෙකුට ආරණ්‍යයට මං ආවේ මේක සඳහායි හැම වෙලාවෙම මට මේ ඉඳගෙන භාවනා කරන්න බැරි වෙයි ධක්මං කරන්න බැරි වෙයි නමුත් එnde ende ende ende ආරණ්‍යයට පැමිණීමේ ආනිසංස වශයෙන් මාත් එක්ක මම නැත්තම් මම දැන් මෙතන කියන එකට ගන්න පුළුවන් නම් එයා දන්නවා ආරණ්‍යයට පැමිණීමේ අර්ථය සිද්ධ වෙනවයි කියලා ඉතින් මේකේ මේ විදිහට සලකනවා නම් මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකට කියලා කොටු කරනවා කියන එකයි මම මේ අභියෝගයට ලක් කරන්නේ ඒක පසේ පුත්‍රචාන් වහන්සේ නමකට වෙන්න ඕනේ ඕනම යෝගාවචරයේ ඒ විදියට අර්ථ ගන්නව නම් ඒක අර්ථ කිලමතාන යෝගයට වැටෙන්නේ නැහැ. මොකද ඒක සර්වඥන් වහන්සේ විසීම චුලසුඤ්ඤතාදී සූත්‍රවල උපමා රූපක මාර්ගයෙන් පෙන්ලා දීලා තිනවා අරණ්‍යයට පැමිණීම ස්ථාල ගොරතර වූ ග්‍රාම සංඥාවෙන් විශාල වූ ග්‍රාම සංඥාවෙන් තොරවීමට අපි ඉස්සරහින් දඩමීම කරගන්න. කුඤ්ඤක් කරගන්න. වාංගුවට ගන්න. ඔත අරණ්‍යයට ඇවිල්ලා අරණ්‍ය බැඳීගෙන ගත කරන්න ගත්තොත් ආයෙත් ඒකම Tamanට බාධාවක් වෙනවා. ඒ නිසා යා දැනගන්න ඕනේ අරණ්‍යයට ආවේ මෙන්න මේ ප්‍රයෝජනය සඳහායි. ඒ ප්‍රයෝජනය ඉදිරියට ගියේ නැත්තම් ගමට බැඳුනා වගේම අරණ්‍යයට බැඳීමක් ඇති කරන්න පුළුවන්. එතකොට යාගේ හිත කාටක් බැඳෙනවා. මම අරණ්‍ය වාසී අනිත් අය නෑ මම උසස්. කෙලෙස් දෙතරින් යාට කැපෙන්නේ. ඒ වගේම පැත්තකින් කය චර්චුරු ගන්න පටන් ගන්නවා ගෙදර ඉන්නකොට සැප නැහැ. ඉතින් මේ දෙකටම තියෙන ධාර්මික උත්තරේ මේ දෙකටම තියෙන ප්‍රතිපදාමේ උත්තරේ තමයි අරණ්‍යයට ගිහිල්ලා ලදලද වෙලාවේ ඒ අරණ්‍ය සංඥාවෙන් වෙන්වීම සඳහා එහා තියෙන ස්වෛරී භාවය සඳහා එහා තියෙන හුදකලා බව සඳහා එහා තියෙන නික්මීම සඳහා අතහැරීම සඳහා කටයුතු කරනවා කියන එක තමයි අරණ්‍යගත වෙලා භාවනා කරනවා මෙතන තමයි අපි හිර වෙලා ඉන්න තැන නැත්නම් අපිට හත ගන්න වෙන තැන අපිට අවශ්‍ය කරන තැන. ඉතින් ඒ සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් එන්නේ එන්නේ එන්නේ තමන්ට ඔක්කොමත් හරි මම වාඩි වෙලා ඉන්නකොට ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සුඛයක් ඉරියව්වේ ස්වෛරී භාවයක් ඉරියව්වේ උදකලා බවක් දැනෙනවා නම් එහෙම නැත්නම් නිසිනින්ද සක්මන් කරනකොට මේ පොළොපහි කාන්තාවට සපත්තු දෙරපු දාන්න නැතුව මම නිකන් එහාට මෙහාට යනවා. බරක් ගෙනියන මීහරකෙකුත් නෙවෙයි. ගමනකට අතෙන්ට යන්න හදන මිනිහෙකුත් නෙවෙයි. ගමනක් නැති ගමනක්. මේකේ තියෙන විවේකේ මේකේ තියෙන ඒ නයිසර්ගික සුඛය තේරුම් ගන්න පුළුවන් නම් එයා අරණ්‍ය වාසය කරන අනිත් බොහෝ අරණ්‍ය වාසීන් සමග ස්වෛරී කෙනෙක් වෙනවා. හුදේකලා කෙනෙක් වෙනවා. ඒක අනන්‍යයට ගිය පමණින් ඒ පැකේජ් එකත් එක්ක ඒ කටලෙත් එක හම්බ වෙන්නේ. ඒකට වෙනමම උත්සාහවන්ත වෙන්න ඕන. අන්නේ උත්සාහවන්ත වීම පසේ බුදුරජාණන් වහන්සේලාගේ බෝසත්වරුන්ට පමණක් නෙවෙයි සියලු දෙනාටම වැදගත් වෙනවා. ඒක නිසා අටුවාව විස්තර කරනවා පසේ බුදු කතාවත් කියන ගමන් හරියට වනයේ යම් තැනකට සුවිශේෂී බැඳීමක් මුවෙකුට තියෙනවා නම් ඒක මොහාගේ ජීවිත තර්ජනයක් වෙනවා. මොවැද්දා ඌ එතෙන්ද කොටු කරනවා. කොටු කරලා ඌට මේ හැමක් හරි කවවනවා. උගලකට හරි බඳිනවා. මරුවලක් හරි බඳිනවා. දුන්නෙන් හරි විදිනවා. ඉතින් ඒ නිසා යෝගාවචරයත් ඒ වගේ දැනගෙන අර අරඤ්‍ය සංඥාවත් මිදිලා කාය සංඥාවට ආවා කිව්වටමත් මදි. අතරම කායයට කායගත සතියට රූප කර්මස්ථානයකට හිත ගන්නවා කියන්නේ ලොකු පිම්මක්. ඒ පිම්මේ පළවෙනිම ඵලය තමයි මේ විවිධාකාර අරමුණු දිගේ දෝන හිත කාමච්ඡන්ද හිත නැත්තම් චන්දුපසහිත සංගත හිත මේ මධ්‍යස්ත කය කියන එකම අරමුණේ බොහෝ වෙලා පවත්තන. ඒතර කාමච්ඡන්දේ වෙනුවට හිතේ ඒකෝදි භාවය හිත ඇතුළට ගැනීම අපි ඊයේ පල්ලෙහාදී කතා කරපු විදිහට sannisheetati santithati කියන විදිහට හිත ඇතුළේ වෙලා පදිංචි වුණා නම් ඒක නා ග්‍රාම සංඥාවත් අයින් කරා අරඤ්‍ය සංඥාවත් අයින් කරලා කාය සංඥාට ඇවිල්ලා කාය සංඥාවේහි විවිධාකාර අරමුණු ගැනීම. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, ගන්ධ රස පහස බලනවා වෙනුවට අතෝරක් නැතුව නිතරම අනායාසයෙන් මතුවෙන එකම ඒකාකාරී සංඥාවකට හිත තියාගෙන හිටියොත් එතකොට යාට කාය සංඥාවක්, ග්‍රාම සංඥාවක් නැහැ, අරඤ්‍ය සංඥාවක් නැහැ, කයෙත් කය විසින් ඕම් බලාපං කියලා පෙන්නන එක විතරයි බලන්නේ. මොනම දෙයක් හරි බලන්න ගියොත් අරමුණු විවිධාංගීකරණය වෙනවා. කාමච්ඡන්දේ පොර වැටෙනවා. සතිය කැඩෙනවා. ඒකෝදි භාවය නැති වෙනවා. සමාධිය නැති වෙනවා. ආයසරයක් නීවරණ පොළට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ බණ භාවනා කරන කෙනෙක් ඒ විදිහට කාය සංඥාවට අරගෙන කායගත සතියට අරගෙන දැන් කායानुපසනාවට අරගෙන ඒක පාවිච්චි කරන්න ගත්තොත් මේ ඒකාකාරී වූ තමන්ට උරගා බැලිය හැකි මේ කය කියන අරමුණේ ඊට පැවැත්වීම කාමභෝගයකට කරන්න බෑ. එයාට ඒක ඉරියව්වක ඉන්න බෑ, ඒක අරමුණක තියාගන්න බෑ, ඒක පේන්නේ දණු කඳේ ගැහුවා වගේ, දිවස් වල තිබ්බා වගේ වදයක්. ඒ වෙනුවට හිත සරණ සියොත්සේ අඹා යන්න පටන් ගන්නවා. අඹා යනවායි කියන්නේම ඒ චන්දෝපසාරිත හිත නැත්නම් කාමේ ඉතින් ඒකට ඉඩ දීම සඳහා අපි දහසකොත් එකක් නිදහස කරන ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරමින් කරමින් ඉති අනේ යන පැත්තට මේ පයින් පයින් ලියොන්ට ඉනිමම් බඳිනවා වගේ ඉනිමම් බඳිලා තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි පෞරුෂත්වය වඩා ගන්න අදහසින් මේ බව දැනගෙන එක සැරේම අපිට මේ පයින් ලියොන් නැත කරන්න බෑ. ශක්ති ප්‍රමාණයෙන් මේ කුඤ්ඤර තියලා බඳගත්තොත් මේ කායගත සත්‍යය කියලා බඳගත්තොත් ඒකේ නාට තේරෙන්න පටන් අර ගන්නවා මේ හිත කොච්චරනම් ෂටගති මායාව ගති පාමින් විවිධ නිදර්ශන කරුණු දෙමින් ඒ ඒකාකාරී වැඩ පිළිවෙලෙන් පණින්න හදනවා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒක Tamanට වෙච්ච කර්මයක්, තනිකන් දෝෂයක්, කොන්වීමක්, පරණ කර්මයක්, ඉල්ලාගෙන කරන පරිප්පුවක් කියලා හිතාගත්තොත් එයාට පේන්න තියෙන ඉක්මනටම නැගිටලා ගිහිල්ලා ආයශරයක් රූප සද්ද ගන්ධ රස විශේෂ හිත හැඟුම්ම ධාරණය කරනවා. පෞරුෂත්වයක් ඇති කරගෙන මන්න වයසට යන්න කලින් ලෙඩ වෙන්න කලින් මරණ චිත්තක්ෂණයට කලින් මේ හිත එකතෙන් ගත කිරීමේ නැත්නම් ඒකෝදි භාවයටපත් කිරීමේ මේකේ තියෙන ඒකෝචරය කියලා මේ ඒකචර භාවයටපත් කරගන්නේ කොහොමද කියන එක හිතන්න ගත්තොත් ඒ පැත්තට හිත හරව ගත්තොත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා අපි දෙන්නේගේ දැනුමේ වෙනසක් නැහැ. දැනුම වෙනසක් හෝ බැරිකමක් තියෙන අපිට මේක තේරෙන්නේ නැති. අපි මේක පිළිගන්න ලෑස්ති නිසා ආකල්ප වෙනසක් වෙලා නැති නිසා සංකල්ප වෙනසක් වෙලා නැති නිසා මිච්ඡා සංකල්ප නිසා එනිසා අපිට සම්මා දිට්ඨියලා සම්මා සංකප්පයක් ඇති කරගන්න වෙනවා මේ හිත නන්නත්තරයි මේ හිත විවිකර කැමති නෑ තනි වැසරෙන්න කැමති නෑ තණ්හා දුතිය පුරිෂෝ මනුෂයා නිතරම තණ්හාව දෙවෙන්නා කරගෙන ගත කරන්නේ ඒක නිසා ස්වෛරී භාවය කියලා කියන්නේ මේ තණ්හාවගෙන් වෙන්වීම ඉතින් මේක භාවනා ලෝකෙ සිද්ධ වෙන්නේ මොකද්ද කම්මැලිකම කියලා ඒකාකාරීකම කියලා නිදිමත කියන්නේ තණ්හාවේ අනිපැත්ත ඒ නිසා අපිට නිදිමතකම ඒකාකාරීකම කම්මැලිකම එපා වෙන ගතිය බය වෙන ගතිය ආසන්න ගතිය එනකොට ඒක ඒක වශයෙන් පිළිගන්නව නෙවෙයි මේක තියා ද්වේෂයෙන් තොරව බලන්න පුළුවන් මේ තමයි තණ්හාව දුර වෙනකොට ලකුණු ඒ නිසා ඒකාකාරී කියලා දමල ගහලා ගිහිල්ලා විවිධාකාර රස වින්දන දෙනවට වඩා මේක හරි පාළුයි කියලා හිතන නිසා නැවතත් ජනමා ජනයා මැදට යන වෙනුවට මේ මතුවෙන ඒකාකාරීකම මේ මතුවෙන කම්මැලි ගතිය මේ බය උපදවන ගතිය තියා ඥාණයෙන් බැලීමට විපස්සනා ඥාන රාශිය ගත කරලා තියෙනෝනේ ඒ සඳහා යා ලෑස්තිලා යන්න ඕනේ භාවනා හරියාගෙන යනකොට ඉරියව්වේ පාවෙන අරමුණේ පාවෙන අරන්නේ පාවෙන මේ කයේ පාවෙන දමල ගහලා යන්නේ කියලා මේ යන්නේ ඉතන හැම වෙලාවෙම හිත ඇවිල්ලා කොට පෙරක දුරුකම් දෙනවා. ඔකමයි කරන්න තියෙන්නේ ඔය නිකන් ළඟන කන පරිප්පුවක් මේ කාලේ නිවන් දකින්නත් බෑ. ඕක පැත්තක දාලා ගිහිල්ලා ආයෙසරයක් මේ සැපසේ ජීවත් වෙන්න ඕනේ කියලා නිදාස කරනු දෙනවා. මේ නිසා අපි හොදෝ දමණි දාන වගේ මගක් කරන පිසුදු කරන ආය ගන්න. ඒ වෙනුවට ඒකෝ චරේ කග්ග විශාන කප්පෝ කංග වේනගේ තනියග වගේ ලෝකෙ තියෙන හයිය බව එක මේ ඇතිවෙච්ච මේ හුදකලාව නෑ මෙහෙම කියන්න තියෙන එක. මේ ඇති වෙච්ච නීරසකම ඒකාකාරීකම හුදකලාවක් විදිහට දකිනවා. මේ ඇති වෙච්ච නීරස ගතිය නිස්තර ගතිය විවේකයක් වශයෙන් දකිනවා. මේ නීරස ගතිය දුක්ඛ සත්‍ය වශයෙන් දකිනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ දුක්ඛ සත්‍ය විඳගත හැක්කක් දරාගත හැක්කක් තමන්ගේ පරිපාලනය යටතේ තියෙන එකක් ප්‍රතිපදාවක් මේක අතහැරලා අපි වෙන ක්‍රමවලට මේක විවිධාංගීකරණය කරන්න ගියොත් අපේ ස්වෛරි භාවය නැති වෙනවා. උදේකලාව නැති වෙනවා. ඒක නිසා ස්වෛරී භාවය. උදේකලාව. ඒ විශ්‍රාම ගතිය අගය කරන කෙනා කැලේ ගමට වැඩි ආරණ්‍යයට ප්‍රියයි. ආරණ්‍යයේ ඉන්නවට වැඩිය මේ කය ඇතුලේ නැත්තම් මම දැන් මෙතන කියන කේ ඉන්න ප්‍රිය වෙනවා. ප්‍රිය වෙලා ඒ කය දිහා බලනකොට দাඩි දානවා කියලා හිතුවා. අනේ බොහොම හොඳයි. මේ দাඩිය නම් හරිම මේ වෙලාව හැටියට හොඳ නෑ නීරසයි. නමුත් සතිය තියෙන බාට හොඳම ලකුණ තමයි මේ දන් දාන දාණය මට තේරෙනවා. මේ දැන් මත වෙන 10 මට තේරෙනවා. මේ දැන් කකුල වෙන වේදනාව මට දැන් එතනම අස්පනා අපිට තේරෙනවා. මේ මම එහාට මෙහාට තල්ලු කරන ගතිය වෙන වෙන ගතිය දඟලන ගතිය අස්පනා අපිට මට පේනවා කියලා. මේ එක එක ධාතුන් නිසා ඇති වෙන මේ හොල්මන් පේන පේන වෙලාවේදී ඒ මත පිහිටන සතිය දුකක්වත් කර්මයක්වත් කැඹිරිල්ලක්වත් බාධාවක්වත් නෙවෙයි සතිය තියෙන නිසා දුක්ඛ සත්‍ය ලඟ වෙලා පේන එකක් මේකට මම ප්‍රතිපදාව කියලා බාර ගන්න ඕනේ කෙලෙස් කැපීමක් කියලා බාර ගන්න ඕනේ මම කරපු භාවනා ප්‍රතිඵලයක් විතර ප්‍රමෝදයටපත් වෙන්න ඕනේ කියලා ඒ දකින දකින දේවල් පොතක ලියා ගන්න තරමට ඒ දකින දකින අත් දකින තරම් දේවල් කමඨා සුද්ධ කරන වෙලාවේදී තව කෙනෙකුට ඉදිරිපත් කරන මට්ටමට දියුණු වුණොත් ඒ මනුස්සයා වැද්දට අහුවෙන්නේ නැති මෝපොව්වෙක් වගේ මායයට අහුවෙන්නේ නැති නික්ලේශී මනසක අයිතිකාරයෙක් වෙනවා. එහෙම නැත්නම් ඔය දාපුල 90ම එක දිගට පුරුද්ද 90 රුචර්ජ්කම් 90 පෞරුෂත්ව ලක්ෂණ එක දිගට ඒ අබ්බැහි දිගේ ගත කරන මිනිස්සයා ඒ කාන්තෙන් දැනරමත් ඉන්නේ මාර්ගපාශයක. මැරෙන්නම ඕනේ නැහැ මාහරයට තියෙන්නේ. දැන් හැම කාලා වතුර ඇතුලේ ඉන්න මාළුවෙක් වගේ. ගස්සන පවා විතරයි. ගස්සපු ගමන් කතා දෙයක් නැහැ වතුරෙන් උඩ. ඊට පස්සේ මාළුවාට මානවයිති වාසිකම් පිළිබඳ හටන් කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මාළුවාට සාධාරණ ඉල්ලන්න වෙලාවක් නැහැ. ඌ ඉන්නේ වතුරෙන් උඩ ගැහෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි ඇබ්බැහි අපි පුරුදු අපේ රුචි අරුචිකන් ඒකාන්තයෙන්ම අපිව නාශලනුවක් වෙලා තියෙනවා අපිට ගිලපු යමක් වෙලා තියෙනවා ස්වෛරි භාවය කියලා කියන්නේ නිතරම වෙනස් වෙන්න කැමති ඒ කෙනාට විතරයි අනිත්‍යතාවය කියන එක නැත්නම් විපරිණාමය කියන එක උත්වා භවතා ඇතු නැතු වෙනවා කියන එක තියෙන දේ වෙන දෙයකට පෙරෙනවා කියන එක පිළිගන්න පුළුවන් ගැටියක් තියෙනවා ඉතින් ඒක කෙනෙකුගේ හිතට වද්දා ගන්නත් තමයි මොකද අපි නිතරම නිත්‍ය සංඥාවේ ඩෙන්ටි කාඩ් එකක් ඇතුව ෆොටෝ එකක් ඇතුව પાස්පෝර්ට් එකක් ඇතුව account number එකක් ඇතුව අර නම මේ නමට රාමු වෙලා ඉවරයි දැන්. අපේ මෙව්ව ගැලවිලා යනකොට අපිට වෙන්නේ රෙද්දි ඇඟේ ඇඳේ තියෙන රෙදි ගැලවිලා යනවා වගේ හෙළුව පේනවා වගේ අපිටම ආ පහසුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා එවැනි ආකල්ප වෙනසක් ඇති වෙච්ච නැති හිතට අනිත්‍යතාවයේ පේනුණත් කියන්නේ වර්ණ වලින් එහාට ගියාට පස්සේ හොඳට මේක පේනවා. නීවරණ වලින් මෙහා යාට ගියේ නැතත් සාමාන්‍ය තර්කයට පේනවා ලෝකෙ කියන්නේ කරගෙන වස්තුවක් කියලා ඒක ද්වේතාවයක මත තියෙන වස්තුවක් කියලා. ඉතින් ඒ නිසා ඒ කෙනාට ඒක බයක් වුණාට මේ අනබිජිතං සේරිතං පෙක්කමානෝ නැත්තම් විඤ්ඤෝ නරෝ සේරිතං පෙක්කමානෝ ඥානවන්ත පුරුෂයා ස්වෛරී බව අපේක්ෂා කරන්නේ යම්සේද ඒ කෙනා තේරුම් අර ගන්නවා එක තාලයක වැඩ කරන ගියොත් ඕන කෙනෙකුට සැලසුම් කරතයි. ආශයන්තරාවකට ඇදවිවි යන්න බැරි නිසා ආශයන්තරාවට වෙඩි තියන්න පුළුවන්. සමනලේ අපි ආවන්නේ සමනල ගමන නිසා කවදාකවත් වෙඩි තියන්න බෑ. තුවක්කුව මානනකොට සමනල වෙන පාරක්. හැම කුරුල්ලෙක්ම පියාඹනකොට බලන්න උන් යන්නේ ඉහළ බාලයෙන් පැත්ත වැටෙමින් එහාට මෙහාට. ඒක සාජාසින් ආපේක කුරුමිනියක් පියාඹනකොට කෙලින් යන්නේ නැහැ. කෙලින් ගියොත් කුරුගයි කයිල ගන්න. කුරුමිනි කාරකෙක් ගන්න. ඒක ගහන කුරුමිනිය කල්ලන සතෙක් ගහන හැටි බලන්න කුරුමිනියා පිටිපස්සේ ওই ගමන් මාර්ගයේ හදලා හදලා ගිහිල්ලා තමයි ගහන්නේ. ඔය කරලපෙන්දෝ කුරුල්ලෝ මේ සත්තු අල්ලන සතේ කල්ලන්න ගියාම ආශෙන්තරාට ගහනවා වගේ පිටිපස්සෙන් කියලා ගහන්න බෑ මොකද කුරුමිනියා යන්නේ වක්‍ර මාර්ගයක. බීමැස යන්නේ වක්‍ර මාර්ගයක. සමනලයා යන්නේ වක්‍ර මාර්ගයක. කුරුල්ලා යන්නේ වක්‍ර මාර්ගයක. බෝඩයා ආශෙන්තරා හදපේක කෙලින් යන්න ගත්තා. ඕකට ගහතයි. මිසයිල් එම් කරන්න පුළුවන් කෙලින් පාර නිසා. ඒ වගේ තමයි වණේ බැඳිච්ච මුවාට මාර්යා දැලෙනවා. මාර්යා දන්න මේ යක්ෂයා මේ වෙලාවට මෙතන ඉන්නවා කියලා. නමුත් වණේ බැඳිච්ච නැති මුවා යම් ආකාරයකට ස්වෛරී භාවයේ සඳහා තමන්ගේ පෞද්ගලික සැප සම්පත් බව පාවා දීලා හුදකලාවට කැමති වෙනවා නම් මායයට යා පේන්නේ නැතු වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. නිසා නීවරණ වලින් එහා පැත්තට ගියාට පස්සේ ඒ මනුස්සයා ඒ ස්වෛරී භාවයට කටයුතු කරනකොට කිසිම කෙනෙකුට ඒ අල්ලන සැලසුම් හදන්න බෑ. මොන සැලසුම හැදුවත් එයාත් දන්නවා හදන මිනිස්සුත් දන්නවා මේක කාලානුරූප වෙනස් වෙනවා. ඒකට ගත කරන්න ඕනේ කියලා ඒක සාමාන්‍ය ලෝකයා කැමති නැහැ. සාමාන්‍ය ලෝකයට ඕනලා තියෙන්නේ හරියට වෙලාවට ඒ මේවල් කරන්න කියලා. ඉතින් යන බණ බුදුරජාණන් වහන්සේ විතර කාලස්ථාන අනුව ජීවත් වෙච්චි මහා පුරුෂයෙක් ලෝකේ හිටියෙත් නැහැ. නමුත් උන්වහන්සේ කරන තියෙන හැම දෙයක්ම කළා. අවශ්‍ය ඕනම වෙලාවක ප්‍රයෝජන සලකලා ඉදී කටයුතු කරපු නිසා කාටවත් හිතා ගන්න බෑ මොනව කරයිද කියලා. මේකට පුත්‍රයන්සි දීපු නම තමයි අපන්නක ප්‍රතිපදා. අපන්නක ප්‍රතිපදා. එළඹෙන මොන දෙයකටවත් විරුද්ධ වෙන්නේ නැහැ. මට ප්‍රතිපත්තියක් තියෙනවා. මම මේ වෙලාවේ මේක තමයි කරන්න තියෙන්නේ. නමුත් මේක ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද කියන්නේ එහෙම නම් ඒක කරා. එහෙම නැහැනේ. මමගේ ප්‍රතිපත්තිය මම කරා. ඒ විදිහට අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ කාටවත් මේ මිනිස්සයා ගැන පූර්ණ නිගමනවලට බහින්න දෙන. ඒ මිනිස්සයාවත් Taman ගැන පූර්ණ නිගමනවලට බහින්නේ නැහැ. එයා දන්නවා මේ ලෝකය කියන්නේ හේතුඵල ධර්මයක්. ඒ නිසා අපිට නිත්‍ය ප්‍රතිපදාවක ඉන්න බෑ. ප්‍රතිපදාව තියෙනවා. ප්‍රතිපදාව අපි සම්මත කරගන්න. නමුත් අවස්ථානුකූල වැඩ කිරීමට තියෙන අපන්නක ප්‍රතිපදාව අපන්නක ජාතකය අපන්නක සංයුත්තය අපන්නක සූත්‍රය පුදුමාකාර ගැඹුරක් වෙනවා. දැන් තියෙන්නේ කැවස් තියරි කියලා. ඒක අල්ලගෙන තියෙනවා ගණිත ගණන් වල ගණන් ශාස්ත්‍රයේ ඉහළම තියෙන මූල ධර්මයේ fraction is fraction theory fraction theory කියලා. ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන් බව ඒගොල්ලෝ ඔප්පු කරනවා. ඔප්පු කරන දෙයක් නැහැ නේ. ඒක ඔප්පු නැතිවිල්ලක් ඇත්තටම ගණිත ශාස්ත්‍රයේ පෙත්ත පල්ලෙන් බැහිලා තියෙන්නේ ඔය කැවස් තියරි ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ෆ්ලොරිඩාවේ මුහුදු වෙරළේ ඉන්න සමනලේ අත්තට්ටක් ගහනකොට ඒකෙන් එන වාච කම්පණයෙන් කැලිෆෝනියාවේ සුළු සුළඟක් ඇති වෙන්න ඉඩ තියෙනවා පරිසර සාධක හොඳට. සමනලේ තට්ටක් ගහන සැරයකින් ඇති වෙන වාතු කම්පණයකට අවශ්‍ය සාධක ලැබුණොත් කැලිෆෝනියාවේ සුළු සුළඟක් ඇතිවීමට ඉඩ තිබේ. ඔක තමයි බුදුරජාණන්සේ කර්මයේ සාකච්ඡාවලේ කියලා කිව්වේ. එතකොට විද්‍යාව මොකක්ද උගන්වන්නේ? විද්‍යාව කියනවා අංශ කණුවට රත් වුණාට වතුර පැහෙන්න ඕනේ කොතනද? ඒක නැවත නැවත කරන්න පුළුවන් තමයි විද්‍යාව පිළිගන්නේ. නැත්නම් අන්තර විද්‍යාවලිස්තු වුණා වතුර අංශ ගන්නකොට බැහැන්නේ. මුහුදු මට්ටම විතරයි. මුහුදු වාරි 1000ක් ගියාට පස්සේ ඒක 99 දී පැහැෙනවා. 2000ක් ගියාට පස්සේ 98 දී පැහැෙනවා. ඊට පස්සේ ඒකට වෙනම මූල ධර්මයක් හැදෙනවා. අන්තිමට කියලා වැටෙන්නේ මොකද්ද? මේ පැමිණ දුක් පැණි 10යි කියන එළඹෙන දෙයට එළඹීම තමයි අපන්නක ප්‍රතිපදාව කියන්නේ. ඒකටමයි සොයිඩි භාවය කියන්නේ. ඒකටමයි හුදකලාව කියන්නේ. ඒකට විශාල හැඩගැයීමේ හැකියාවක් ඕන. එන ඕනම දෙයකට අවශ්‍ය විදිහට හැඩගැයීමේ හැකියාව තියෙන ආත්මය තමයි මනුස්සාත්මය කියන්නේ. මනුස්සාත්මිකුත් ලැබිලා අපි එක සම්ප්‍රදායකට, එක ගුරුකුලයකට, එක ගුරුවරයෙකුට, එක භාවනා ක්‍රමයකට, එක සංස්කෘතියකට වැටෙනවයි කියලා කියන්නේ වනයේට ගියලත් වනයේ බැඳිච්ච මුවපොව්වෙක් වැද්දෙකුට අහු වෙනවා වගේ. නිසා අපේ හිත හැම වෙලාවෙම කැමති ප්‍රතිපදා හදන්න. අපේ හිත හරිය කැමති අහවල් සම්ප්‍රදායේ මම, අහවල් ගුරුවරයාගේ මම, මම අහවල් භාවනා ක්‍රමේ කරන්න කියලා අල්ලනකොටම අහුවෙලයි කියලා මතක තියාගන්න. අපි මොකක් හරි ඇල්ලුවා නම් ඒ පාරෙම අපි අහුවෙනවා. බුදුරජාණන්සේ කිසිම දෙයක් එහෙම අල්ලගන්නවත් දෙයක් මේ ලෝකේ පෙන්නලා නැහැ. ඒක අල්ලපන් අර කතාරින්න. ඉන්නේ මගේ නගින එක උඩ ඇඳ අල්ලන්නේ අර කකුල අතාරින්න. යඩ කකුල අතාරින්න උඩට අල්ලන්නේ නැතුව. ඒ නිසා අල්ලන ගමන් අතහරිනවා. ඒ නිසා අල්ලනවා කියලා කිය တဲ့ හැකිය ගමන අතහරිනවා කියලා කියයි. නමුත් ඒක කියන්නේ මේක නිසා මේක අතහරින. ආන්නේ කටයුතු නිසා බලනකොට මේ මිගවරඤ්ඤම් යථාබද්ධෝ කියන කතාව ගිහිගේ අතහැරපු නැති අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ තාමකත් ඒ කක්කවලින් ගොඩ ඉන්නවත් බෑ. නමුත් తాවකාලිකව ඇවිල්ලා නැත්නම් ඇවිල්ලා ස්ථිරව ඇවිල්ලා ඉන්න කෙනෙක් කල්පනා කරොත් දැන් මේ ඇවිල්ලා අපිට වෙච්ච දේ මොකද්ද? ඇවිල්ලත් අපි චරිත කොටන ගන්න හදනවා. ප්‍රතිපත්ති කොටන ගන්න හදනවා. අරක මේක කොටන ගන්න හදනවා. ඒක නැතුව බෑ මොකද නැත්නම් අර ගීගත ඇරපික මේකේ මුල ටිකක් අල්ලන්න ඕන. නමුත් මේක මුල හයියෙන් ඇල්ලුවොත් කායට හිත ගන්න බෑ අරණ්‍යයට බැඳෙනවා. ඊට පස්සේ අරණ්‍ය අල්ලන්න ඕනේ කඩුවක් අතර ගත්ත මිනිහා සුකනාමී විදිහට කඩුව වණවන්න පුළුවන් විදිහනේ කඩුව අල්ලන්නේ අමෝරා ගත්තොත් බෑනේ කඩුව හයිට් කරන්න. ඒ වගේ සුකනාමී විදිහට කඩුව අල්ලනවා වගේ අරණ්‍ය බන්ධනේ ඇති කර ගන්න ඕනේ ගම අතාරින්නත් අනන්‍ය ඕන වෙලාවක අතහැරලා කායට ගන්න පුළුවන් වෙන විදියට. මෙන්න මේ සුඛනම්ය ක්‍රමය. මේකට අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. සාමීච ප්‍රතිපන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ධම්මානතම ප්‍රතිපන්න කියලා කියන්නේ මේකයි. ඉතින් ඒක එක්කෙනෙක්ගේ ක්‍රමයට තව කෙනෙකුට සාධාරණ නැහැ. එක්කෙනෙක් කොහොමද මේ අරණ්‍යගත වීම ග්‍රාම සංඥාව අයින් කරන්න උදව් කරන්නේ ඊට පස්සේ අරණ්‍ය සංඥාවෙන් අයින් කරලා කාය සංඥාවට ගන්න ඒකෙන් ආනපානෙට ගන්න ඒකෙන් මුල ආනපන මුල බලන්න ආදි වශයෙන් එකින් එකට එකින් එකට හේතුඵල වශයෙන් පෙළ ගැහෙන මේ ධර්මතාවය දෙන්නේකොට මචං අපි මෙහෙමයි අපි මෙහෙම කරමු කියලා කියන්න දෙයක් නැහැ. එක්කෙනෙක් තම තමන්ගේ ක්‍රමය තම තමන් විසින් සකස් කරගන්න. ඒ සකස් කරන ක්‍රමයට අපන්නක ප්‍රතිපදා කියලා රොචන්සෙ පෙන්ලා දීලා තියෙනවා. එහෙනම් මේක නිසා මේක අතහැරපන්. ඉතින් නිසා ඉදම් පජාත ක්‍රමයට යන්නේ. ඉතින් එවැනි බොහෝ වෙනස් වෙන බොහෝම සජීවී ක්‍රියාදාමයක් 84000ක් ධර්මස්කන්ධ වලට දාලා ආර්ය අෂ්ටාංග මාර්ගයක් කරලා සත්‍තිස් බෝධිපාක්ෂික වශයෙන් පෙන්නලා දසපාරමිතා වශයෙන් න්‍යායගත කරලත් පෙන්වන්න බුදුහාමුදුරුවෝ මොන්න තරම් පෘථග්ජන හිත ගැන දැනගෙන ඉන්න ඇද්ද මොන්න තරම් පෘථග්ජන හිතකට අනුකම්පා කරන්න ඇද්ද ස්ථිර ප්‍රතිපත්තියෝනේ එකනඩක් සීලය ගැන කියලා දීලා කියනවා ඒක ඇත්තමයි මුදට රකින්න ඕනේ කියලා සීලය අල්ලගෙන දෙනවා සීලෙට දීපු ගමන් කියනවා මේක ස්ථාවර කරගන්න ඕන. සීලෙ පිළිටන්න ඕන. ඔව් සමාධියට යනකොට ඒ සීලෙ යම් යම් පාවාදී වගේක් කෙරෙන්න වෙනවා. සමාධිය අල්ලන්න. විපස්සනාට ගියාට පස්සේ සීලයේ තිබුණ සීලයේ කියන බන්ධන විපස්සනාදී විචෙන්ට ලක් කරනවා. පිටේ ලක් වෙලා ඕනම දෙයකට ලෑස්ති වෙන්න පුළුවන් ගතියක් ඇති කරගන්නවා. ඇති කරගෙන සීලය කැඩීම නිසා ඇතිවෙච්ච පශ්චාත්තාපේ බව විපස්සනාට ලක් කරලා මත්තර සිල් නොකැඩීම සඳහා අදිෂ්ඨාන ගන්නවා මිසක්කා වෙච්ච සිල්පද ගැන පශ්චාත්තාප වෙන්නේ නැති මට්ටමට විපස්සනාදී ඒ ගත්ත සීලයම ආයේ නැවත සලකා බැලීමක් කරනවා. මේකයි පරිණාමය කියන්නේ අපි අවුරුදු 140කට විතර ඉස්සර අතර වෙච්ච පරිණාමය උතරින් පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි පිරිමියා පිරිමියා වශයෙන්මයි හිතන්නේ. ගෑණි ගෑණි වශයෙන්මයි හිතන්නේ. බෞද්ධයා බෞද්ධයා වශයෙන්මයි හිතන්නේ. කවදාකවත් ගැලවිලා නැහැ. ඒක නිසා සඳහන් කරලා තියෙනවා අපි යමක් ඇල්ලුවා නම් අපි ඒකට බැඳෙනවා. ඒක තමයි සම්දේශත්‍ය අපි අල්ලන්නේ ඒකේ තියෙන විශේෂ භාවයක් නිසා. ඒ විශේෂ භාවයේ තියෙන මෙලෙක් ගතියටම අපි බැඳෙනවා. ඒක සමුදේ සත්‍ය කියලා අපි තණ්හාව කියලා කියනවා. ඒක තව ගැබකට අරගෙන යනවා. මව් ගැබකට හරි සත්ත්ව ගැබකට හරි අපායට හරි අරගෙන යනවා අල්ලපු නිසා ඒ නිසා අපිට ජීවිතේ එක චිත්තක්ෂණයක් හරි ඉන්න පුළුවන් නම් මං අහවල් දේ අල්ලලා නැහැ කියලා කිසිම අරමුණක් නැති මගේ හිත සතිය පවතිනවායි කියලා ඒ චිත්තක්ෂණයේ ගැබකට යන්න පවු නැහැ මොන චිත්තක්ෂණයක හරි දන්නවනම් මම දැන් අල්ලලා තියෙන්නේ මේක කියලා ඒක ඒකාන්තයෙන්ම තල්ලු කරලා ඊගා චිත්තක්ෂණේ අල්ලනවා නිසා භාවනා කරනකොට ඉන්නේ කායගත සතියට ගියාට පස්සේ වෙලාවක් එනවා. මම මේ කවුරක්වත් තත්ත්වගත කරන්න කතා කරනවා නෙවෙයි. වෙලාවක් එනවා මේ කයක් නැති බව වැටහෙන. කයේ ඉන්න ගමන් අනිවාර්යයෙන්ම කය ඇතුලේ ඉන්න ගමන් ඒ කයේ අවකාශය තේරෙන ගන්නවා. එතකොට මේ ශේරිතාවයේ ස්වෛරී භාවයේ උදකලාව දන්නේ නැති කෙනා බය වෙලා නිින්දාඩි දාලා ඉතින් නූල් ගැට ගන්නවා රෙත්ත කියනවා බෝධි පූජා පවත්වනවා මේ කය නැති වුණා කියලා. නමුත් කියනවා ඔබ ගාම සංඥාන ඉස්සරහට අරණ්‍ය සංඥාව ගත්තා. අරණ්‍ය සංඥාන ඉස්සරහට කාය සංඥාව ගත්තා. කාය සංඥාවෙත් පටවියාපෝ තේජෝ වශයෙන් එක එක සංඥා ගත්තා. ඒකත් ගෙවුනට පස්සේ ආයතරයක් බලි කර්ම, ශාන්ති කර්ම කරනවා නම් මේ නැති වෙච්ච කය ගන්න කොච්චර කෙලෙස් වලට කැමතිද බලපං. ඔබ කොච්චර අපායට කැමතිද බලපං. ඔබ කොච්චර බන්ධනයට කැමතිද බලපං. ඔබ කොච්චර මව් ගැබක උපදින්න කැමතිද කියලා බලපං. මේ බුදුරජාණන්සේ අස්පනා පිට පෙන්නනවා මේ මොකක්වත් නැති සතිය පවත්වන්න පුළුවන් කියලා. නමුත් හීන දාඩි දාන්න. දෙවුලන්න ගන්නවා. සහලවනවා. දුවනවා. රෑ 11ට 12ට ගෙදර යන්නේ බය වෙලා. මේ මොකක්වත් නැතුව ගියා. මොනක්වත් පේන්නේ නැතුව ගියා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කලබල වෙනවා. ඒ මොකද මේ අවශ්‍ය සුත්තමේ ඥානේ නැහැ. ඒක පිළිබඳ පුර පෙර අත්දැකීම් නැහැ. ඒ වගේම සද්ධර්මයේ සත්‍තුසකම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ ඇත්තයි. භාවනා කරොත් මේක වෙනවා. නමුත් ඒකේ ආකල්ප වෙනසක් වෙලා නැහැ. මෙයා ලෑස්ති නැහැ මේකට. ඉතින් ඒක පුදුරසන භාවනාකම කියලා දෙන ගමන් බණක් කියන්න වෙනවා. පුතේ ඔන්න ඔහම තමයි මෙහෙම මෙහෙම කරනකොට මෙන්න මෙහෙම දේවල් එයි. බය වෙන්න එපා. මේක ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. මේක ඒකාන්තම කෙලස් කැපිල්ලක්. නම් මේ උඹේ හිතේ කෙලස් නැතුව ජීවත් වෙන්න බෑ. උඹේ හිත හැදෙන්නෙම කෙලස් එක්ක. උඩලට තෙතමනේ නැතුව ඉන්න බැරුව වගේ පොට්ට උඩ තෙවුවම් පෙරලා යන්නේ තෙත තැනකට පාට්ටනකට. ඒ වගේ කෙලස් කැපීම සිද්ධ වුණාට එහෙම නැත්නම් ඒකෝචරයේ කියන ක්‍රමයට අපේ හිත බුදුහාමතුරු ප්‍රයෝගෙන් ගෙනිච්චට අර හිතේ තියෙන ෂටගති නිසා යා කොහොම හරි ජනකායක් හොයනවා. සෙනඟ බඳට යන්න හදනවා. පිරිසක් එක්ක ඉඳ හදනවා. පාළු ගතිය නැතිකරන්න බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගී සිටිනවා දන්නේ නැතුව බලු රැනකට වැටෙනවා. නැගිටලා ඉතින් කහන්න පටන් අර ගන්නවා මැක්කෝ කාලයි කියලා. ඕරියදුමයි කියලා. නමුත් ඒක ඒක තනියම ඉන්නකොට තියෙන දුක ඕරියදුනක් කමන්නේ බල්ලොත් එක්ක ඉඳ තියනවනම් කියලා හිතනවා. මැක්කොත් එක්ක හිටියට කමන්නේ ඊට වන බල්ලොත් එක්ක ඉඳ තියනවා කියලා අර සෙනඟට අදින ගතිය තමයි අපි ස්වෛරීකම අපිට නැති කරලා තියෙන්නේ. ඒ නිසා ස්වෛරීකමේ තමයි අපි ඉපදුනේ. මං ඉපදිච්ච නැගද වෙන කවුරක්වත් ඉපදිලා නැහැ මේ ලෝකේ. මං වෙනුවට ඉපදිච්ච කෙනෙකුත් නැහැ. නමුත් ටිකක් කල් යනකොට අපිට වෙනවා මෙට්ටිය හරියන්නේ බෙට හාෆ් එක නැතුව ඉතුරු පළුව නැතුව දුවන්න බෑ කියලා. ඊට පස්සේ ඒ පළුවම ඇති අපායට ගෙනියනවා. දිගින් දිගටම දිගින් දිගටම දෙවන්නේක් නැහැ ඉන්නවනම් දෙවන්නර කියන්නේ තණ්හාව කියලා තමයි. ඒ නිසා භාවනාවේදී මේ පතේ පුත්‍රජානන් වහන්සේලා කතාව පැත්තක තියලා භාවනා කරන ඕනම කෙනෙකුට ඉස්සලා අරඤ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම කරන්න ඕනේ. ඊට පස්සේ යා කයට හිත ගන්න ඕනේ, හරියට ලෙඩා ඔපරේෂන් තියටරයට ගන්න ඕනේ. නැත්තම් ඔපරේට් කරන්න බෑ. ඊගාට ලෙඩා හිරිවට්ටන්න ඕනේ, නැත්තම් කයේ සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි කපන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම ලෙඩාට අන්තිමයි වාට්ටුවෙන් දැතිම කපනවා කියලා. ලෙඩාම පයින් ගන්නවා දොස්තරගේ අතට. කිසිම විදිහකට ලෙඩ දෙන්නේ නැහැ සහයෝගයක් දොස්තරට. හිතන්න ලෙඩ වල්ලි මේ මේ මේ කොටියෙක් නම්. ඉදිවට ගන්න නැතුව ඔපරේෂන් කරන්න ගියොත් දොස්තරට ඉන්ෂුරන්ස් කරන්න වෙයි. ඒ නිසා අරණ්‍යයට ගන්නවා කියලා කියන්නේ තියටර් එකට ගැනීමක්. ඊට පස්සේ ලෙඩ ඉදිවට ගන්නවා. ඉදිවට ගන්න නැතුව කිසිම සර්ජන් කෙනෙකුට ඉතුරු වැටි කරන්න බැහැ. ඒ නිසා සර්ජන් වගේම ඇනස්තීසියා ડોක්ටර් ළඟ ඉන්න ඕනේ ඔපරේෂන් එක ඉවර වෙනකම්. ඊට පස්සේ තමයි දොස්තර මේ ෆස්ට් ග්‍රේඩ් ද සෙකන්ඩ් ග්‍රේඩ් ද තර්ඩ් ග්‍රේඩ් කියලා ඇනස්තීෂියා දීලා ඔපරේෂන් එකේ ගන්න කරන්න ඕනේ. මගෙදි වෙනස් කරන්න ඕත් ඇනස්තීෂියට ආයෙ පුලත් අතක් දීලා කියන්නේ බා ටිකක් වෙලා ඉන්න වෙනවා. පොඩ වැඩි පුර ඇනස්තීෂියා දෙන්න ඕනේ කියලා. ඒ වගේ ඒ ලෙඩා සීගත්ත කරගත්තේ නැත්නම් දොස්තරට ලෙඩාගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි මේ කය එක තැනක තියලා වැඩි වේලාවක් එකම අරමුණක ඇතුළත අරමුණක බඳින්න යනකොට ඇඟ හිරි වැටෙනවා. මේ ඇඟේ බාහිර ස්වභාව මේ හැමේ තියෙන ලේකමනේ සම්පූර්ණ අත කරලා සුසුම්නාට විතරක් එකතු වෙනවා. එකතු වෙනකොට වෙන්නේ ආනාපාන කර කර ඉන්න එක්කරහට මේ නාසිකාග්‍රේ තිබුණ හුස්ම නැල්ල මොළයේ මැදට යනවා. බිම්බි මැකිලින් බල බල ඉන්න එක්කරහට හරියට උරස් ඇටි ළඟට කිට් වෙනවා වගේ පේනවා. වෙන කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා පිටේ ඉඳලා එමේ හිටි හිරි වැටිගෙන හිරි වැටිගෙන හිරි වැටිගෙන මැදට එනවා. ඉතින් මේකම උඟ දෙනකොට බයයි. මේ ස්වෛරී භාවයේ ලකුණක්. මේක මේ හිත ඒකාග්‍ර වෙනකොට එන ලකුණක්. එහෙම නැත්නම් කයෙන් සමුගැනීම පිළිබඳව සංඥා වේදනා පොඩක් අයින් වීමක්. ඒකට කාය ආශා වැඩි කෙනාට ජීවිත ආශා වැඩි කෙනාට මේක පුදුමාකාර බයක් එනවා. මේ භාවනා කරන මිනිස්සු අසුරු කරන්න ගියාම පේනවා කිසිම කෙනෙක්ගේ භාවනා අත්දැකීම් වල වෙනසක් නැහැ. ඔය මේ අද පටන් ගත්ත මනුස්සයත් ස්ත්‍රියවත් පුරුෂයත් හැම කෙනාම වහාම අත්දැකීම් ලබනවා. නමුත් ඒගොල්ලෝ ඒ සම්්‍යක් අත්දැකීමට බයයි. ඒකට බය වෙලා තමන් විශ්ීම අකුරු වෙනවා. තමන්ගෙම පොඩි පෙරකෝ ගන් දීලා. ඉතින් බුදුජානනාචේ නැවත නැවතත් කියනවා පුතේ ඔතෙන් යනකොට මෙහෙම වෙයි. ඔබ දැන් බය වුණානේ. කමන්නේ ඒක ඇති. අනිත් දවසේ ඔක අපේක්ෂා කරලා බලයන් බය වෙන්න එපා. මම ඉන්නවා කියලා සීකරපන්. බුදුන් සීකරපන්. ධර්මයේ සීකරපන් කියලා කියොත් එදාට පොඩ්ඩක් යහට යන්න. එදාට වෙන හැබැයි නේන දැනගෙන ගියොත් කරතයි. ඊට පස්සේ කියනවා ඊට පස්සේ උඹ බය වුණේ මොකද? ඊට පස්සේ තියලා තියෙන්නේ බය වෙලා. කලකොලප්පන් වෙලා. ඊගායකත් ලෑස්තිලා බලයන්. යන්න යන්න යන්න යන්න. ඔය කයෙන් සමු ගන්නවා කියන එක නැත්නම් කය තිබියදීම කය හරහා දැකලා අවකාශය දකින්න පුළුවන් ගතිය අපි කියනවා අනිමිත්ත සමාධිය. අනිමිත්ත සතිය කියලා. එතකොට වෙන්නේ කය අරමුණු කරගෙන ඇති කරගත්ත සමාධිය කයෙන් ස්වාධීන වෙලා සතිය ඇති වෙනවා. හරියට පොළොව දිගේ වේගෙන් ගමන් කරන ආශයන්තරාව පොළවෙන් ඉස්සිලා වායුගත වෙලා සම්බර වෙනවා. කිලෝ ලක්ෂ දෙකක්. බර කිලෝ ලක්ෂ දෙකක්. මේ පොළොව දිගේ දිනකොට නම් අපිට හිතෙනවා මේ යන්ත්‍රේ පුදුමයි මේ පුංචි රෝධ හතරක් උඩ සම්බර කරන හැටි. ජෙට් එන්ජින් එකකින් ඕක රන්වේ එකට ගෙනියන හැටි. නමුත් වේගي කවල කවල කවල කවල අන්තිමට මේක කිලෝ ලක්ෂ දෙක වාතයේ හිටිනවා. ඉතින් අර මුදලාලි කෙනෙක් ගියාලු ප්ලේන් එක ගන්න වෙලාව කකුල් දෙක ඉස්සුවලු බර වැඩිලා ප්ලේන් එක වැටේ ගියා. ඉතල හරි බහේ ප්ලේන් වල යන්න. ඔය ඉන්ෂුරන්ස් අරගෙන යන්නේ උන්ගෙන් කඩනවා බුදු මේ ඉන්ෂුරන්ස් කැරිලා කඩනවා මිනිස්සු. කකුල් දෙක ඉස්සුවලු <laughs> ප්ලේන් එක මගේ බර වැඩිලා පාත් තියාපම් කියලා. ඒ තරම් බයයි. ප්ලේන් එක වේ රන්වේගෙන් උස්සනකොට අල්ලාහ් කියනවා. ස්වාමි දරුවනේ කියනවා. ඉතිපිසෝ ගාතාව කියනවා. මල්ලා දෙල්ලන් තියෙනවා. මේ ළඟදී එක්කෙනෙක් මට වයින්නවා. ඇත්තටම මට එහෙම එකක් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ බණ ඇහුවට පස්සේ දැන් ප්ලේන් එක උස්සනට බයක් වෙනවා. මම ඉතින් බණ ඇහිලා තියෙනවද ඒකයි. මට ඇත්තටම ප්ලේන් එක ඉස්සර උසුනට උට ගහනක්වත් නැතිව මම වෙනවලක් කරන දැන් ඔබ වහන්සේගේ බණ අහලා අහලා ප්ලේන් එක උසුනට මගෙත් ඇඟ හිරි වැටෙනවා. නේ එහෙම නැත්නම් අපේ සමාජලාට ඒ ගාණක් නැහැ ආසාවට ඉන්නවා. ඒ වගේ තමයි කවිලාකාරී කය සමු දෙනකොට සමු ගන්නකොට හරියට ඉන්ජෙක්ෂන් එක ගහලා තමයි කලහන්ත වෙන හැටි සිහි නැති වෙන හැටි බලන් උත්සාහ කරන කෙනෙක් ගැන හිතන්න. ඇනස්තීසියා දීලා එයා දන්නවා තව ටිකකින් මම මගේ සමු ගන්නවා. මම මේ ගැන අවදි වෙන්න ඕනේ කියලා. ගියොත් ඒ මනුස්සයා මොන වගේ වார்த்தාවක් දෙයිද? ඒ වார்த்தාවයි මරණ මොහොතේ අත්දැකීම තියෙන වார்த்தාවයි එකම. යම් කිසික මරණපයි අත්දකින්න සෑහෙන පිළිචිවලක් නෙවෙයි මොකද හේතුව සමුගන්න නිවේණියක් මේ ලෝකේ හදලා තියෙන්නේ හැම එකටම ගිහිල්ලා එන්නම් කියලා නෙන්නේ ඉතින් ඒ නිසා මරණයට පස්සෙත් එන්න බලාගෙන යන්නේ සිහි නැති වෙනකොටත් ආපහු එන එකනේ කල්පනා කරන්නේ නමුත් යෝගාවචරය කියලා කියන්නේ යඤ්ඤා මට දැන් සිහි නැති කරනවා දොස්තර දුන්නා ඉවරයි මේක දිහා බලාගෙන ඉඳ ගියොත් ඒ මනුස්සයා දන්න තැනilla නොදන්න තැනට ගියාම ප්‍රකාශිතත්වයෙන් අප්‍රකාශිතත්වයට ගියාම මම යගේ මම නැත්තෙන්ට ගියාම පවුලයට වෙන්නේ මහා අභග්යක්. මෙයත් යෝගාවචරයක් නෙවෙයි නම් මහා අභග්යක්. අද යෝගාවචරයක් නම් මරණය පිළිබඳ පූර්ව මේ අත්දැකීමක් වෙනවා. පෙරහුරුවක් වෙනවා. ඊට පස්සේ ඒකයි මරණ බය අත්දැකීමේ 100%ක් සමානයි. දැන් මේ රිසර්ච් එකතු කරන්න පටන් ගන්න තියෙනවා හොලන්ඩ් වල වැඩිපුරම තියෙන විස්තර. ඒ සීනති කරන කොටයි මරණ පැයදී වෙනදී. ඉතින් ඒක මොකක්වත් දොස්තරත් නැතුව තීරණයක් නැතුව ඇනස්තීෂියක් නැතුව යෝගාවචරය කරනවා. ගන්න බැරි යෝගාචරගේ පස බල නැති නිසා. කොන්දක් නැති නිසා. වීරියක් නැති නිසා. ශ්‍රද්ධාවක් නැති නිසා. ලෑස්තිලා යන්නේ නැති නිසා. කලින් මේක අත්දකලා නැති නිසා. ඉතින් මේකට මොකද්ද කරන්න ඕනේ? නැවත නැවත කියලා කියලා කියලා කියලා මගේ හිත වීරත්වයේ දනවලා තියන්න ඕනේ භාවනා කරනකොට මේ ස්වෛරී භාවය දෙවෙනි මට්ටමට එනවා මොකද්ද දෙවෙනි මට්ටම අරමුණක් නැති සතියක් එනවා අරමුණක් නැති සමාධියක් එනවා කයක් නැති ඉඳීමක් එනවා කයක් නැතුව තේනවා මම මැරෙන්නේ නැහැ කයක් නැතුව හොඳට තේරෙනවා මම දැන් නිින්ද ගිහලා නැහැ. කයක් නැතුව හොඳට තේරෙනවා මම අසීයෙන් නෙවෙයි කියලා. මේක තමයි මනුෂ්‍ය ධර්මයෙන් උත්තර මනුෂ්‍ය ධර්මයෙන් වට යන්නේක. මේ වගේ පිම්මක් පණින්න නැතුව ඊ ගාවට තියෙන උපදි විවේකය ගැන හිතන්නවත් බෑ. ඒක නිසා අපි නරබිල්ලක් ඉල්ලනවා විතර. ප්‍රාණයට ප්‍රාණය ඉල්ලනවා. භාවනා කරනවා නම් ගිහි ඇතහැරියා නම් දෙවෙනි එක තමයි මිගු අරඤ්ඤම්හි යථාබද්ධෝ වනයේට පැමිණුණත් මුවා වනයෙහිත් නොබැඳී පරිණත වෙලා කයට ගන්න. කයට ගන්න කය දීලා කය දීලා දාන අදහසින් යන මිනිස්සයා ආනපන ගෙවුණයි කියලා කය නොදෙනී ගියයි කියලා මට මේ මොකක්වත් අරමුණක් නැතුව සතිය පිටනවා කියලා බය වෙන්නේ ඒක ලොකු ආඩම්බරයකට ගන්නවා අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මේ ලෝකේ තියෙන පුණම් උත්කෘෂ්ඨම ප්‍රතිහාරය ධර්මයි ලොකුම ලොකු ප්‍රත්‍යහාරි ධර්මේ යමක් දැස බලාගෙන භාවනා කරනකම් ඒක විනිවිදිනවා. ඒක හරහා යනවා. මේ කයට තියලා නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස තියලා භාවනා කරනවා. අන්තිමට හොඳට තේරෙන පටන් ගන්නවා ඒ කිසිම අරමුණක් නැහැ. පොළොවේ දිගේ ගියා වාසයන්තරාව මේ ෂෝක් එකට වාතය යනවා. සමබර වෙනවා. ආගිරි ගන්නවා. ඒ වෙලාවට ඇඟ කිලිපලුණා වෙනම දෙයක්. එනමුත් ඕවල් රයිට් විල් බට් රයිට් හිතුවට කවුද හිතුවේ යකඩාස්සේ කිය පියම්බයි කියලා. කාටවත් හිතන්න බෑ. නමුත් අද ඒක බොහොම සරල දෙයක්. ඒ ඊට ඉස්සෙල්ලා අවුරුදු 2000 ගන්න ඉස්සෙල්ලා පුරුෂයන්ාන්සි කියේ මේ ඇඟ තියෙද්දිම ඔබට මේ ඇඟෙන් සමු ගන්න පුළුවන්. ඒ සමු ගැනීම තමයි මේ කය පාව දෙනවා කියන්නේ. මේ කය කය දීලා දානවා කියන්නේ. බොයි ඉතිසල නෑ දැයි දීලා දැම්මේ. බොයි ඉතිසල වස්තු දීලා දැම්මේ. දැන් ඊගා දීලා දැම්මේ තමයි මේ කය. දීලා දැම්මට නෑ දැව අපි අතල්ලා නෑ. උන් කොහේ ගියත් එළවෙලා ගන්නවා අපිට. අතාරපු වස්තු එළවෙලා පහර දෙනවා. ඒකේ මේ අතහැරපු කයට ආයෙන්න පුළුවන්. හැබැයි ආයෙත් අතාරින්න පුළුවන්. ආන්නේම ගියාට පස්සේ තියෙනවා දෙවෙනි හැවත් හැලියා හැලුවා. කියන්නේ කාම වස්තුත් හැලුවා. ඊට පස්සේ කාම සංඥාව, කාම සංඥාති කරන රූපේ ගත්තා. රූපෙත් හැලුවා. හැබැයි තාම නිවන නැහැ. මේක නෙවෙයි නිවන කියන්නේ. ඒ නිවනට සූදානම් කිරීම තමයි කරන්නේ. මේක සමාධියේ තියෙන ආශ්චර්ය ධර්මයක්. උගව දෙනෙක් හිතනවා මේ සමාධිය, මේ සමත සමාධිය විතරයි කියලා. නැත්නම් විපස්සනා භාවනා කරන ඕනම කෙනෙක් දන්නවා. ඒකට නම් වණන් දෙන්න බැරි වුණාට ඒකට අවල් සමාධිය කියලා කියන්න බැරි වුණාට මේ සමාධියෙන් වෙන වැඩේ හිතේ. ප්‍රශ්නේ තියෙන්නේ යෝගාචර බය. බයට තමයි කෙලස් කියන්නේ. ඒකට කරන්න තියෙන එකම දෙයයි මේකට ලෑස්තිලා ගිහලා නැවත නැවතත් බයට පුරු කරන්න. පුරු කරන්නේ මොකටද? කායට සාපේක්ෂ කරන්න. එතකොට ඒ කෙනාට හම්බ වෙන්න තියෙන්නේ විඤ්ඤෝ නරෝ හේරි තම්පෙක්කමානෝ ප්‍රඥාවන්ත පුරුෂයා නරයා ස්වෛරී භාවය අපේක්ෂා කරන. මොකෙන්ද ස්වෛරී වෙන්නේ කයින්. එදාට තමයි කය පාවිච්චි කරයි කියලා කියන්න පුළුවන්. එතකන් අපි මේ කය පාවිච්චි කරලා තියෙන කාමෙට. එතකන් අපි මේ කය පාවිච්චි කරලා තියෙන දොඹ කරේකට. එතකන් අපි මේ කය පාවිච්චි කරලා තියෙන වෙන කාට හරි මේ කාය සාක්ෂියට සාක්ෂියට සංකරන්නේ. ඒක ඔක්කොම අරපාක්ෂික. ඒ ඔක්කොම පහින් වැඩ, කඹරන වැඩ. ඒක නරක දේවල් නෙවෙයි. මේ පැත්තෙන් බලන නරකුණා. ඔය කය පාවිච්චි කරනවා කියලා කියන්නේ මේ කයම විනිවිද දකින්න. ඒකට කියනවා මේ අත්ත් භාවයේ කියලා. ඕලාරික අත්ත් භාවයේ. අතරමහා භූතයන්ගෙන් හැදිච්ච කපලිකාර ආහාරවල යැපෙන මේ ශරීරයේ ඉන්න ගමන් භාවනා කරනවා ශරීරය හරහා බලනවා. එතකොට මේ මනසට හතර දිශාවට අස්පෑදුනා. ඔළුවෙන් බාධා නැහැ. හතර පැත්තෙන් පේන්න පටන් අර ගන්නවා. මම වටේ භාවනා කරන හැම එකම තොතන තමයි ඉන්නේ මේ මූල්‍ය අඳලා දන්නේ. ඒගොල්ලෝ ඉන්නවා මේ කය මගේ. මේක මම. මේක මගේ ආත්මය කරගෙන මාත් එහෙම තමයි භාවනා නොකරන වෙලාවේ ඕන භාවනා කරන්න ආවට පස්සේ මේ කණුවක් උඩට නැගපු එකෙක් වගේ හතර දිශාව පේන්න පටන් අර ගන්නවා ඒසකට බැලුවොත් මේ මනුස්සයාට ස්වෛභාවය වැටෙන්නේ මම සහ මම නොවේ කියන සීමාවක් පේන්න තුන මෙතෙක් කල් තිබුණානේ මෙන්න මේ සීමාව ඇතුළත මම මේ සීමාව මෙහාට මම නෙවෙයි කියලා ඒ තුන බන්ධනේ ඒ බන්ධනේ කැඩීමත් හා සමගම ඒ අත්දැකීම ක්‍රියා ක්‍රියාපෑමේ භාෂාව අවලංගු වෙලා යනවා. භාෂාව ක්‍රියාත්මක කරන්නේ මම සහ මම නොවේ කියන අත්දැකීම දෙක තියෙනකන් විතරයි. එතකන් විස්තර කරතයි. ඉතින් හරි ගියාම ගොළු වෙනවා. මේ අත්දැකීමකට ආවා මට මේ මේ කම්පන බවක් වැටෙනා මිසක අත කම්පන වෙන එකක් මන් දන්නේ උණුසුම් බවක් වැටෙනා මිසක ඔළුව රත් වෙනවා කියලා මට තේරෙන්නේ උණුසුම් බව තේරෙනවා. උණුසුම් ස්වභාවය තේරෙනවා. උණුසුම් ගතිය තේරෙනවා කියලා එයා අමුතු භාෂාවකට වෙනවා. ඒකට කියනවා ධාතු මනසිකාර භාෂාව කියලා. ධාතු මනසිකාර භාෂාවට යම් වෙලාවකට ගියා නම් කවුරු හරි එයාට හොඳට ධාතු මනසිකාරය වටහා ගන්නකොට වටහා ගන්න නම් තේරුම් ගන්න මේ ධාතුන්ට ගැහෙන පිළිමි නෑ. මේ ධාතුන්ට පැවිදි උපැවිදි නෑ. ධාතුන්ට ආර්ය අනාර්ය නෑ. ධාතුන්ට දේව බ්‍රහ්ම වෙනසක් නෑ. ධාතු ධාතු මේ ධාතු කොටසක් කරන මේක ගෑණියක් කරගෙන පිරිමියෙක් කරන දෙවියෙක් කරන යක්ෂයෙක් කරගෙන ඉතිම අර භාෂයට අහු වෙනවා අර මුවා දන්න පාරේ ගිහිලා වැද්දට අහු වෙනවා ඒ නිසා භාවනා කරන කෙනෙකුට මේ වගේ කොටසක් කරන භාවනාවට ගත්තොත් එයාට තේරෙනවා මේ එකක්වත් අත්දැකීම් නොලබුව නැහැ ඔක්කොම අත්දැකීම් ලැබලා තිනවා මෙතෙක් කල්පනා කරලා තියෙන අයෝනිසෝමනස්කාරය මේක වැරද්දට ඊට පස්සේ අපි පිළිතුරු ගන්නවා බෝධි පූජා දෙනවා සාංකාව නැති වෙන්න සාන්ති කර්ම කරනවා. මේ භාවනාවෙන් එන මේ ස්වෛරී භාවය එයාට නීරස වෙලා, කම්මැලි වෙලා, බය වෙලා, අසරණ වෙලා. බුදුරජාණන් කියන මගේ සරණ තියෙනවා. ඔබට හුදකලාව කියලා ගනි, විවේකය කියලා ගනි, විශ්‍රාමය කියලා ගනි. ඕකයි ජීවත් වෙනවා කියන්නේ ඒ නිසා ජීවිතයේ එක චිත්තක්ෂණයක්වත් අරියංකේට එක චිත්තක්ෂණයක්වත් ඔන්නෝග සිද්ධ වෙන වෙලාවේ අරස් කපන්නේ නැතුව ගීගිය තහනකොට යම් ප්‍රමාණයකට අපි දාන චේතනාවකින් ආවද ඒ වගේ මේ කය අතාරින වෙලාවේ නැත්නම් මේ කයේ තියෙන ධාතු අතරමහා ධාතු විනුවට ආකාශ ධාතුව දකින්න වෙලාවේදී කිලිපොලන්නේ නැතු කිලිපොලන බය වෙන්න බෑ කිලිපොලනවා ඒකෙදී වීරත්වය ඇති කරන යනවනම් එයා දෙවෙනි මට්ටමේ මේ ස්වෛරී භාවය එහෙම නැත්නම් චිත්ත විවේකය ලැබුව කෙනෙක් වඩපත් වෙනවා ඉතින් අපි මේ වගේ දේවල් සාකච්ඡාවට හරිපත් කරන්න පුළුවන් වෙන්නේ දැනටමත් ගී ගියත් ඇරෙම් පිළිබඳව උත්සාහයක් කරපු කෙනෙකුට විතරයි. ඒකවත් අල්ලාගත්තේ නැති ගීගේ තනවාරණ කෙනෙකුට මේක කිව්වොත් ඒ gedette මූසලයක් වෙනවා මේ බන්. හුනියමක් වෙනවා. ඒ මිසර බය හිතෙනවා. මොනවද වක්දීනේ මේ කතා කරන්නේ කියලා. ඒ ඔය මේ මේ සූත්‍රයේ ඉස්සලා තියෙන සූත්‍රයේ ධානී ගෝපාල සූත්‍රය එහෙම කියවොත් gedaraක ඒ මිනිස්සු තොවිල් නඩා. බුදුහාමුදුරු කියලා තියෙන දේවල් එහෙම gedarakදී අහුනොත් එහෙම තොවිල් නඩයි. සාන්ති කර්ම කරයි අම්මෝ මෙහෙම දේවල් නම් මේ ධර්මවල හැදෙන තැන්වල කියන්න යන්න එපා. බොහොම අපලයි කියලා. ඉතින් ඒකයි අපි ඕගොල්ලෝ කොටු කරලා පිටියේ දොර වහගෙන බන කියන්නේ රිදෙන්න ගහන්න ඕනේ ඉඳලා. රිදෙන්න ගහන්න ඕනේ ඉඳලා ගෙදර වටේ ඉඳලා තමන්ගේ පරිසරයේ ගෑනු දරුවෝ වට කරන මේ බන ඇහුවොත් එහෙම ඕගොල්ලෝ ගෑනු දරුවෝ තිබ්බ ගන්න ගමන් ආම්තුරන්න ගල් ගන්නවා. බුදුහාමරණ මොනවා කරයිද කියලා ඉස්සන්නේ. ඒ නිසාම තමයි මේවා මේ බසේ පුදුරජාන් වහන්සේ නමලට හේතු කරලා ඕගොල්ලෝ මේ බුදුබණත් බවාගෙන කණ්ඩා හදන්නේ. ඕගොල්ලෝ නෙමෙයි අපි ඔක්කොම. ඉතින් සාපි මේකේ තිත්ත කවල බණට කීලියට ගත්තොත් මේක යෝගාවචරයන් කියපුවා මිසක්කා. බුදුරජාණන් කියපු අනිත් ඒවා වගේමයි. ඉතින් සයි අරකමුත් අපි අදහස් ගමු. පස්සේ බුදුරජාණන් උත්කෘෂ්ඨ විදියට ස්වෛරි භාවයේ සකන භාවය ඇත්ත. නමුත් රහත් වෙලා ස්වෛරි භාවය රකින්න පුළුවන්. බුදු වෙලත් සම්මා සම්බුදු වෙලත් කරන්න පුළුවන්. ඒක උන්වහන්සේ තම තමන් ආශ්‍රලගේ සෞඛ්‍යය ගැන කල්පනා කරනවා. ඒ හැම කෙනෙක්ම මතක තියාගන්න මේ ගමනේ 150කට වැඩිය හැම කෙනෙක්ම දැන්ට ළඟා වෙලා ඉවරයි. ඕගොල්ලෝ කැමති වුණත් අකමැති වුණත් 150ට වැඩිය ළඟා වෙලා ඉවරයි. මොකද తాවකාලික හරි gederin තොරෙන් අයින් කරලා දෙනවා. ඒක 133 15. ඊට පස්සේ භාවනා කරන්න හිතනවායි කියන්නේ. කී කී අතාරපෙකේ භාවනා කරන්න හිතනවායි කියලා කියන්නේ ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ. මුද ගීගේ අතහැරපු යක්කෝ තමයි භාවනා නොකරන යකි. ඒක මම හොඳටම දන්නවා මේ මහානකමේ අවුරුදු 20 ගානක් හිටපු නිසා. ගීගේ අතහැර මිනිස්සු භාවනා කරනවා කියලා කියන්නේ විශාල වෙනසක්. මම ගම්පා ඒ වීමසිරි සාචා අමුණාට පස්සේ කිව්වා මිනිස්සු හිතන්නේ ගීගේ අතහැරපු සේරම අතහැරලා තියෙන භාවනා කරන්න කියලා. ගීගේ අතහැරපු ජෝකර්ලා විතර જાතියක් જાතියට වෙන කවුරක්වත් නැහැ. උඹ භාවනා කරන්නේ නැහැ. ඊට වඩා භාවනා කරන ගීයෝ සුදු ඇඳගෙන අඩු ගන්න తాවකාලිකව ගිහි කියත. ඒ ගිහියාගේමුත් ගෑනු වැඩියෙන් භාවනා කරන පිරිමි භාවනා කරන්නේ නැහැ. මම ඉස්සරහ තියාගෙන පිරිමි බව මම දන්නවා. භාවනා කරන්නේ ගෑනු භාවනා. ඒමුත් වැඩියෙන් භාවනා කරන්නේ කතෝලික ගෑනු. කොන්න සාසනේ වග. ඒක නිසා යම් කිසි කෙනෙක් කී ගිය තැලවිලා භාවනා කරනවා නම් උට 150ට වැඩිය ලකුණු දෙන්න කිසිම පැකිලෙන්න ඕනේ නැහැ. ලීසි නෑ භාවනා ජීවිතය ගත කරනවා. මොකද අපි අගයන් ආඩම්බරයට සම්පූර්ණ විරුද්ධව සටනක් මේ කරන්නේ. ඉතින් එහෙම යන තව කෙනෙක් දැකපුවාම පුදුම සතුටක් ඇති වෙනවා. අනේ මේ මිනිස්සු කොච්චර ජම්මේ ජාතිකයට වැරදි වැඩ කරත් මෙහෙට තල්ලුවක් තියෙනවානේ. ඉතින් ඒකට තල්ලුවක් දෙන්නේ මුත්‍රාජන සමයනේ සූත්‍ර සාකච්ඡා කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේවා හිතේ තැම්පත් කරගෙන කියා බාන්න යන්නේ නැතුව ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ විවිකේ හදාගන්න විඤ්ඤුණාරෝ පණ ඥානවන්තයි මිනිස්සෙක් බවට පත් වෙන්න ලැබේවා කක වේනාගේ අඟ වේන අඟ වගේ තනි වැසිරෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉදිරිපත් කරගෙන ධර්ම දේශනා නිමාව සටහන් කරමු ශීල දිනාටම තිරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි බෑකුත් පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් ගත කරලා තිනවා ධර්මදේශනා කාලය සඳහා තාමත්තර පරණ පුරුද්දක් විදිහට දේශනාව සාහනේ පොඩි ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒකට අදාළ දේවල් එතන එතනම සාකච්ඡා කළ විදිහක් තියෙනවා. අපි මේක සමහරට කයිවාරු කියලාත් කියනවා. ඉතින් කාට හරි මේ ධර්ම සාකච්ඡා නැත්නම් කයිවාරුවට අදහස් ප්‍රකාශ කරන්න ප්‍රශ්න කරන්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න කියනවනම් අපි සුළු වේලාවක් ඒක සඳහා ගනිමු. ඊට පස්සේ නැත්නම් එහෙම නැත්නම් අපි ඊතාවතාජාදී ගාථා සජ්ජායනා කිරීමෙන් ධර්ම දේශනා ප්‍රාත්ම ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා දැන් භාවනාවකදී දෙනකොට භාවනාව කෙරීගෙන යන වැඩ පිළිවෙලක් විදිහට ඉඩ දෙන්න කියලා තමයි බොහෝට කියන්නේ. ඒකයි අගාරිත මෙනෙහි කිරීමයි කොහොමද වෙනස් ගලපන්නේ කියන්නේ. ඒක විශේෂයෙන් කරන්නේ ඒ නිසා ඇත්තටම ඒකට පක්ඛා කියන්නේ මොකද්ද කියන එක මේ විස්තර කරන්න වෙනවා. ඒක අපි ඇත්තටම 78 77 වෙනි අපේ වැඩමුළුවේදී ඒක සාකච්ඡා කරා. ජයන්සේ සඳහන් කළ තිබුණා භාවනාව කියන එක අපිට විස්තර කරන්න පුළුවන් මේව භාවනා කියන්නේ සමාධිය කියන එකයි ලෝකය වරද්දාගෙන තියෙන්නේ. ඒ නිසා අපි දන්න ක්‍රමයට සමාධිය ඇති කරන්න හදාන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ගෙවල් දොරලට ඇවිල්ලා තවුරල් දෙන බතක් කාලා ওই සාමාන්‍ය ජීවන රටාව ගත කරන ගමන් පුදුආන්තරන් ඉරියව්වේ සක්මනේ පරියන්ගේ මේ හිත ඒකාග්‍ර කිරීමට ගත කරනවා නැත්නම් කාම ඡන්දය අයින් කරන්න ගත කරනවා. නමුත් හැම කෙනාම මේ ඡන්ද කාම චරිත නෙවෙයි. ඒ නිසා ළමයිලකට එච්චර මේ කාමයෙන් අයින් වෙනවා කියන එක එච්චර මේ ප්‍රධානම දේ නෙවෙයි. කාම ඡන්ද වෙනකොට ඒකෝදි භාවයේ ගන්නවා කියන එක තමයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ භාවනා ලෝකය කියලා. ඒක ලොකු සලකා බැලිය යුතු කාරණා. සමහරවිට කාමයේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. සමහර දිනවා ද්වේෂය වෙන්න පුළුවන්, සමහර නැත්නම් නිදිමත වෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ කාමයේ අයින් වෙච්ච ගමන් එයාට සමාධියේම තියෙන අතුරු දුර්විපාකයක් තමයි නින්ද. ඒසයි භාවනා කරනවා කියලා නින්දට වැටෙනවා. ඉතින් ඊට පස්සේ කවුරක්වත් එයාට අත කියන්නේ නැහැ. මොකද මේ මනුස්සයා ඇත්තටම වෙලාවට වාඩි වෙනවා. ඒ කටයුතු කරනවා. මුත් මේ මනුස්සයා කාලෙම වැඩි වෙලාවක් නින්දේ ඉන්නේ. මම ගුරුමේ ඉන්න වෙලාවේදී අපි මේ වගේ පොඩි සාඩාවක් හිටියේ සාඩේ සාමරේ මෙතන. ඒ සාඩේ වරින් වර මේක යනවා එනවා. ඉතින් ඔහොම ඉන්නකොට සාඩේ හිටියේ නෑ. දෙවෙනි ස්වාමීන් වහන්සේ හිටියේ මෙතනින් යන කාමරයක ඉන්නේ. මෙතන සාඩේ වාඩින පුටිය පුටුව. මේ ඔක්කොම බෙල්ලම පුටුව ආවින් වාඩි වෙන්නේ. වාඩි වෙච්ච ගමන් නිදි. වාඩි වෙච්ච ගමන් නිදි. ඉතින් කවුරුත් ඇවිල්ලා කියන්නේ නැහැ මට. මම බාදා ඉන්නකොට එක දවසක් අතකාරයෙක් කෙනෙක් කිව්වා ලංකාවේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා බුරුම් භාෂාවෙන් කිව්වේ හම්බෙන්නේ නැහැ. මට තේරෙනවා මේක අත තියෙන කොට මම දන්නේ මෙතන ඉන්න බව මම. ඒ මොකද උනේ දන්නේ නැහැ. ඒ තද නිින්දක මම ඉඳලා තියෙන්නේ. නිින්දත් එහායිද කොවා වගේ සාක්කුව මේ ඔළුව සාක්කුවේ දාගෙන තමයි බුදියන්නේ. දකින මිනිහෙකුට මොකක් කියන්න බෑ. මම ඇතුළට ගියාට පස්සේ හරිදම්ම ස්වාමීන් වහන්සේ ඉන්නවා. නායක ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඊට පස්සේ කිව්වා නෑ නෑ ඥානින්ද ස්වාමීන් වහන්සේ. ආයෙත් මම යනවා ලංකාවට. ටිකට ඉන්න කැමැතිද? මේ නැත්තම් මයිත් එක යන්න ඕයම. ටිකට් එක තියෙන මයිත් එක යන්න. ඉතින් මං කොහොමද මයි කැමැත්තක් බෑනේ මේගොල්ලෝ කැමැති දන්නේ නැහැ බුරුම කට්ටිය ඉන්න දෙනවද දන්නේ නැහැ. ඒ නායක හම්තු මෙතන හිටියා. යාත සිංහල බෑ. එයා කිව්වා නෑ මෙයා හිටියට ප්‍රශ්න නෑ කියලා. ඊට මං කව මේගොල්ලෝ ඉන්න කැමැති නම් මම ඉන්න කැමැති. හැබැයි ධම්මජීව මට ලංකාවට ගියාට පස්සේ ආය කෝල් කරන්න එපා. මම ගෙන්න ගන්න කියලා බින්නෝ බින්නෝ. මම ඕන දෙයක් කාගෙන ඉන්න මෙහෙන් ඉන්න කැමැති නැහැ. මේ ඔක්කොම යන ගමන් මට හිතුණා මම මේ කතාව වෙනකොට මේගොල්ලෝ මම ඉස්සරහින් ගිහිල්ලා තියෙන මට ඇහුනේ නැහැ. මම ළඟට එලා තට්ටු කරනකම් මම දන්නේ නැහැ. මම නිදි. මම සාමාන්‍ය සමාධියේ තියෙන මිනිහෙක් නෙවෙයි, ගායේ තියෙන මිනිහෙක් නෙවෙයි. නමුත් සමාධිය ඇවිල්ලා මම කොච්චර කල් නාස්ති කරලා තියෙනවද? ඔය වගේම කියන්න බැරි අශෝකන සිද්ධි රාශියක් කරලා තියෙනවා මගේ අතින් බුරු වෙන්නේ. හැබැයි ඔක්කොම දන්නවා මේ බුද්ධියන්න නෙවෙයි යන්නේ. උත් උත්සාහ වැඩි ගම නිසා ගිය ගමම නින්දට වැටෙනවා. ඉතින් කියලා කියලා ඉඳලා තමයි පැය ගණන් ඉන්නවා. පස්සේ මම කරපු දේ ස්වාමීන් වහන්සේට කිව්වා. සයිඩ් සමානට යනවා දකින්න මොකුත් කිව්වේ නැහැ මට. මගෙන්ම කියවන ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි රහතලාට මම විනෝදයක් තේරෙන්නේ නැහැ. නැගිටලා බලනකොට ගොරවනවා එක්ක බිල්ල කඩා වැටිලා එක්ක වැක්කෙල්ලයි කියලා. ඊට පස්සේ ප්‍රතිවර්තක ලව්ව යවුවා මගෙන් ඊට පස්සේ මොකද මම ඊට පස්සේ සම්පූර්ණ අවධියක් කරන මට ඉන්න පුළුවන් ඊට පස්සේ සෑහෙන වෙලාවක්. ඊට පස්සේ කොහේ එහෙම අවදි වෙනවනම් මුල් ටිකේ නිදාගත්තට ඒ ගියාට ප්‍රශ්නයක් නැහැ. මුදුවට බලලා මට විස්තරයක් දෙන්න කියලා. ඉතින් මං කිව්වා ඊට පස්සේ මං කිව්වා එහෙම සැරයක් වැටෙනවා. මං දන්න දැන් නිින්දට යන්න හදන්නේ ගලවන්න බෑ. ආයෙ සැර නැගිටිනවා ආයෙ වැටෙනවා. ආයෙ ගලවන්න බෑ. කොහොම හිටියට පස්සේ පච වෙලා. ඉතින් මම එතන ඉන වැඩිමහල් සංඛ්‍යාව වෙනවා. මම ඊට පස්සේ බර ගන්නක් භාවනා කරනවා. ඔක්කොටම පේනවා මම කිරනවා. ඉතින් පක්කානි මිත්‍ත ගන්න නැතුව වෙන මොනව කරන්නේ? අග්ගනිමිත්ත තියෙනවනේ. ඒකට මේක අල්ලගෙන මෙනෙහි කරලා මේ වටිනා වෙලාව හද්ද නැති ඕසන්සි දතේ එකක් බඩේ එකක් නැති වෙලාව බබා දොයි. සමාධිය වැඩි, සමාධිය ලෙඩයි. ඉතින් ඒකට පග්ගනිමිත්ත ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ මතක් කරනකොට මොකද්ද දෙන්න තියෙන්නේ? ඒ කියන සමාධි නිමිත්ත විතරක් නෙවෙයි ගොයිය වඩන්න තියෙන්නේ. සමාධිය වැඩි වුණොත් සීතල වෙනවා. කේල් ගහ කන බර වුණොත් ඇදගෙන වැටෙනවා. ඒකට පුණ්‍යක් ගන්නවා. නැත්නම් කේල් කනමයි වැටෙන්නේ. කුඤ්ඤ ගහන්න නැතුව කෙල් ගස විතරක් වලන්න බෑ. තනි පොළවෙත් බෑ කල්ලන්දෙත් බෑ. ඒ කුඤ්ඤේ කෙල් ගහත් එක බලනකොට සම්පූර්ණ කුෂිකර්මයට වෙනස් කතාවක් නෝ කුඤ්ඤ අවශ්‍යයි. අනේ කුඤ්ඤයට තමයි උත්සාහ ලක් කරනවා කියලා කියන්නේ වීර්යයට. පක්ගහන මිත තියෙනොත් තමයි දැනගන්න ඕනේ මේ වටිනා වෙලාව ආපු ගමන් මගේ හිතේ ඉඳට යනවා. වෙතර වෙලා නැත්තම් දත් එකක් කොන් කියලා කෑ ගන්න. සද්ද එනවයි කියලා කෑ ගන්න. මధుර වෙනවයි කියලා කෑ ගන්න. එහෙනකෝ එන නඩු. ඒව නැති වෙච්ච ගමන් බබදොයි. ඒක උගයතරම දීලා තියෙනෝනේ මේකට ඔබ දැනගන්නේ සමාධිය හරියක් නැහැ ඒකපාක්ෂික සමාධිය කියලා එකක් නැහැ සමාධිය වීර්යයත් එක්ක සම්බර වෙන්න නිසා ඔබේ අතේම කඩුව තියෙනෝනේ කප්පාදු ගොවිය තමන්ගේ මතින් තමන්ගේ කප්පාදු තමන්ගේ භෝගේ කප්පාදු කරනවා වගේ අනවශ්‍ය වැඩ අතාරිනවා. ඒකට පග්ඝාණි මිත්‍ත දෙන්න ඕනේ. ඒ පග්ඝාණි මිත්තින් බලනකොට අපේ සර්වචන් වහන්සේ විරිය පදාන විරිය සංකාර සම්මා සම්මන්නාගත එකෙන් ඉදිරියට ආපු සර්වඥාන්තය. අපිම වීර්ය කරලා තියෙනවා. අපේ බුදුරජාන් වහන්සේ විතරයි මේ වගේ එක එක කෙනා ළඟට ගිහිල්ලා බණ කියලා මේ කාලයක් පවතින ශාසනයක් පිටෙන්නේ. මේ ඉතිසල පහරේදී ශාස්ත්‍රඥ තුන්නම උන්වහන්සේගේ පරිමුඛයේ කෝලිය නැති වෙච්ච ගමන් ශාසනය ඉවරුණා. ඒ වෙලාවේ ඒකට ආය දීර්ඝායස්කයි. අපේ නෑනේ දැන් අවුරුදු 2600ක් කියන පරම්පරා ගියා කියලා. තාම වීර්ය පෙන්නලා දීලා තියෙනවා. ඉතින් බටහිර හරි අකමැති මේ වීර්ය කතා කරනවා. ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ මේ මේ ඒකට කියන්නේ මේ quick enlightenment. එහෙම කරනවා නිවන් දකින්න එකක් එනවා. ඒක අපි බලන්න ඉමු. කුයි විලාකට අක්කාර නිවන් දකින්න. ඒ කියන්නේ නිකන් ගහින් ගෙඩියන වගේ අපේ ලංකාවේ කියන්නේ මෛත්‍රී බුදුහමර දැක්කම ඔක්කොම කරගත්තා. ඒ අපි ෂේප් එකේ ඉමු. දානයක් දීගෙන රැයට කාලා පිටිය නිමු. මෛත්‍රී බුදුහන්වහන්සේ වෙලා කතා කරපු ගමන් ඒ පක්ෂභාවයෙන් යන්න පුළුවන් කියලා. තේරම බොබ්බඩ කතා. තේරම වීර්ය නැති කතා පුළුවන් නම් දැන් නැත්තම් කවදාවත් බෑ. ඒ සඳහා අපි අවශ්‍ය කරන වීර්ය ගැම්ම පෙන්වන සත්‍තිස් පෝතිපාක්ෂික ධර්ම වල නව පොලක වීර්ය සඳහන් කරලා තියෙනවා. වීර්ය නව ආකාරයකින් දුවන වෙනවා. සතිය අටපොලක සඳහන් කරලා මෙච්චරයි වැටීම සඳහන් වෙලා තියෙන චෛසික දෙක. ඉතින් සතිය පවත්තන්න කිට්ටුවේ තියෙන සම්මා වායාම සම්මා සති. ඒ සම්මා වායාම නැති සතියක් ඒක නිකන් බුබ්බඩ සතියක්. එහෙම නැත්නම් අඥාන උපේක්ෂාවට වැඩෙනවා. මේ භාවනා මධ්‍යස්ථානයකට යන්න ඉඳගෙන පුජය ගන්න හැටි ඉගෙන ගන්න ඕනේ. නිින්ද යන දෙලටක් එහෙම තියෙනවා කාට හරි ඉඳගෙන පුජය ගන්න හැටි දැනගන්න ඕන නම් යන්න භාවනා මධ්‍යස්ථාන නානා ප්‍රකාරයෙන් ඉඳගෙන පුජය ගන්න හැටි උගන්වනවා. උගන්වනවා නෙවෙයි ඉගෙන ගන්නවා. ඕනේ තැනක. ඉතින් ඒකට දෙන්න තියෙන එක උත්තරය ඔගේ අතරම කියන්නේ මේ පග්ගහන මිත්තත් වඩපන්. නැත්නම් දැනගනින් ලෙඩ වෙච්ච සමාධිය කියලා කියන්නේ කාලේනාති කරන අකුසලයක් නෙවෙයි. හතුම් මැරීමක් හොරකම් කිරීමක් වෙන්නේ නැහැ නේ. අකුසලයක් නෙමේ වටිනා සියල්ල සම යාදෙනකොට දුයි. ඉතින් ඒකට පග්ගහන මිත්ත ගලප ගන්නවා කිව්වම න්‍යායක් සහ න්‍යාය නැතිකම දෙක අතර පොඩි ගැළපිල්ලක් ඕන. අපේ ධර්ම භාවනා ඉන්නකොට භාගලෝ කියන්නේ හිත උපේක්ෂා වුණාට පස්සේ එහෙත් කාය කායල් පස්සේ විහෙරති කියලා. අපනිදාය කියනකොට මොනව හරි දෙයක් දාලා ආය සමාධිගත කරපන් කියනවා. මේ මේසි පොඩි ඇවිස්සුනොත් දුන් ටිකක් ගහලා මේ මේසි පොඩි එකතු කරපන්. පනිදාය කරපන්. ඉතින් ඒ වගේ මේ හිත ඉස්සරහට යනකොට එක්කෙනෙක්ගේ නෙවෙයි ළඟට පාටුවක් හිත ගලියා වගේ සුන්නතිය වෙනවා. ආයේ කොයි කරාට සමාධිගත වෙලාවක් කියනවා. මේ දෙක නැවත නැවත වෙලා ඒකෙන් මේකට යන හැටි මේකෙන් ඒකට යන හැටි මිස මේ ඒකෝදිගත කිරීමම නෙවෙයි ඒක තමයි සමාර්ථ පූර්වංගම කට්ටිය පටලවගත්ත දැන. විපස්සනා පූර්වංගම කියනවා ඒකෝදි භාවයේ කැවිසෙන තැන බලපන්. අවිසෙන තැනින් ඒකෝදි භාවයට බලපන්. මේ දෙකට අයිය වෙන්න දෙන්න එපා. එක්කිනුට අයිය වෙන්න දෙන්න එපා. ඕනෝදා කැවිසිච්චාවේ අවිසිතනද ඒකෝදි භාවයට අන්තර බලපන්. ඒකෝදි භාවයට පහින් දින්නත් එපා. එතන අවිසලත් බලපන්. නැත්තම් නින්ද කරන්න. ඉතින් මේක හරියට අර බෝල දෙක තුන එක සැරේ උඩට විසිකරන මිනිස්සේ අතේ තියෙන එක බෝලේ බෝල ගානක් කරකෙන්න විසිකරන ආන්නේ වගේ මැජික් එකක් මෙතන තියෙනවා. අපේ දහය භාවනාව පින්නද ඊට පස්සේ සතර සතිපට්ඨානෙ වෙන්න. පරිදාය භාවනාවට යන්නේ සතිය පිටවන්න කිට්ටුම අරමුණ අරගෙන. එතකොට අවිශ්වාසන සැකයක් තියෙනවනම් ආය අනපර දාන්න. ආය කයට දාන්න. දාපු ගමන් කාන්තාරය යන මිනිහා වරිමර උතුරු දරුව බලනවා වගේ දිශාගත කර ගන්නවා. මම යන්නේ මේ පැත්තට තමයි කියලා දන්නේ උතුරු දරුවට ගන්නවා. ඒ උතුරු දරුවට තමයි අපි කය නැත්නම් ආනපනෙ ගන්න. මොකද දූලි බලාවත් තිබිලා උතුරු දරුව නොපෙනී ගියාට සාතුනායකට වැඩි වෙලාවක් එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ දන්නා මේ පැත්තට අපි ගියේ. කොහොම යන් මේ වෙලාවට දූලි බලාවක් නැගලා උතුරු දරුව පේන්නේ නෑ. කාන්තාර වල වලාකුළු නෑ. ඒක උතුරු දරුව නොපෙනී වෙලාවක් කියලා. එයා ගණන් ගන්න ගත්ත දිශාවට ගිහිල්ලා කියනවා තව ටිකකින් එයා පේනවා අනිත් කුතුහලසරව බලන්නේ යන බවක් ගල් සාත්‍ය කාටවත් කියන්නේත් නැහැ. ඒක සාත්තු නායකයාගේ තියෙන දක්ෂකම. ඒගේ භාවනා කරන්නේ කරනා මේ සමාධියට මොකද වෙලා ගියොත් බල්ලවලි ගැල්ලල කරනවා වගේ එක තැන කරකිලා කරකිලා කරකිලා ගෙල්ල මත්තල වැටෙනවා. වීර්ය වැඩි කරන්න ගියොත් ඇවිසිලා ඇවිසිලා ඇවිසිලා ඇවිසිලා මට ආනපාන හරියන්නේ මට මේ ගුරුවරයා හරියන්නේ මට මේ භාවනා මධ්‍යස්ථාන හරියන්නේ කියලා දවල් ගහලා යනවා. ඔය දෙකම නැතුව ඉන්න කාට වඳිනවා කියවම කොච්චර වටිනවද කියලා හිතන්න. දමල ගහලා යන්නෙත් නැහැ එක. හිටියට හරියන්නෙත් නැහැ නින්දට යනවා. ඒත් අරින්නේ නැහැ. ආන්න ඌල තමයි දෙයිය බුදුන් වදින්නේ. අර දෙකට යන්නේසොන්ට කවුරුත් බලන්න. වඳින්න ඕන කරලා තියෙන්නේ වරක සමාධිය වෙනවා වරක අවිස්සෙනවා. ඔය කොච්චර වුණත් ගාලල්ල. සමාධියවත් භාවනා කරනවා නැතිවත් භාවනා කරනවා. හදගෙන යනවනම් වටන්න බෑ මොකාටවත්. ඒසයි පග්ගාණි මිත්‍යා පිළිබඳව බුදුම පරිනිසංශ විතර මේ මේ යුගයේ ප්‍රසිද්ධ කතා කරන වෙන කවුරක් නැහැ. ඒ නිසා බටහිර කැමති නැහැ. හැබැයි සායඩු කියලා දෙන ක්‍රමයට බටහිර මිනිහට ඊට වැඩිය දක්ෂව කියලා දෙන කෙනෙකුත් නැහැ. අත්ත උත්සන්න දෙන්නේ නැහැ කියන කොයිලක්වත් අතාරින්න එපා. මේ සමාධිය වැඩි වුණොත් වහාම අවශ්‍යපන්. අවශ්‍යලම් පීඩි ගාල බලපන්. නින්දට වැටෙන්න දෙන්න එපා. නින්දට වැටුනොත් නින්ද නැගිටපු ගමන් ආයෙ පිටුපන් සතිය. අරගෙන බලන්න. ඉතින් ඒක ඡයර විස්තර වෙනවනම් ඒකට දෙනවා පුදුමාකාර සජීවී විස්තරයක් මේ හිත කට්ටිපයින් හැටි. සමාජීය කියලා මේ නිින්ද කුසීතකම් බාර ගන්න. එතන වීරිය කියලා මේ උද්දච්චකම් බාර ගන්න. වීරිය කියලා උද්දච්චකම් බාර ගත්තොත් සමාධිය කියලා කුසීතකම් බාර ගත්තොත් හොදලා බේරන්න බෑ. උකමයි ඉගෙන මට ටෝක් එකට සමාධිය තියෙනවා. බලනකොට ඔළුව ආක් වේදාගෙන බුදිනවා. එයා කියන්නේ තමයි ඉතින් උට කනට දෙකක් ගහලා කියන්නේ ඔය සමාධි කියන්නේ බොරු දෙයකට. ඒක මේ ගොඩ පෙරක දොරකක් විතරමට වෙච්ච දෙය කියපන්. අරමුණ දැක්කේ කොහොමද කියපන්. නෑ මට හොඳට සමාධිය තියෙනවා. කලෙමුණින් නමල වතුරක් කරනවා වගේ. ඊටකොට පුරවරයත් පොඩක් පස්ස ගන්න මොකද මේ මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳ විනියෙක්. ඔත් මේ මාෂ වෙන මොකක්ද ඒකට සමාධිය කියලා නම දානවා. ඒක හරියට සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා යන්නේ. පරිවර්තනේ. මම ඉන්නකොට මම ඉංග්‍රීසියට දානවා ඉංග්‍රීසි එක්කන සායරට බුරුමෙන් කතා කරනවා ඉතින් සිංහලෙන් ඉංග්‍රීසියට ඉංග්‍රීසියෙන් බුරුමෙට යනකොට හිතා හිතා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා ඉතින් ඒ නිසා සංවේදනය අමාරු මම ඒකමයි මේ බුරුම ඉගෙන ගත්තේ මේ සායරට කියන දේ කෙලින්ම අල්ලන්න පුළුවන් කියලා ඒක අල්ලනකොට ඊට වැඩිය වෙනස් කතාවක් තියෙනවා මම කියන්නේ ඉංග්‍රීසි හරහා යනවට වැඩිය ඒ ඉංග්‍රීසි පරිවර්තනය කරන්නේ වෙස්ටර්න් තින්කින් තියෙන අයනේ දෙයියෝ පිළිගන්න අයනේ ඉතින් ඒකට පරිවර්තනයේදී දැනෙන ලස්සන පරිවර්තන කරන බෑ හානිය සිද්ධ වෙනවා. සයිරොත් එක කෙලින්ම මේ අල්ලන්න පොයි ඒක ලීසි නෑනේ බුරුම් භාෂා ඉගෙන ගන්නවා කියන එක මේකට සෑහෙන කාලයක් යනවා. දැන් ඥානාරාම සංසිත එක්ක ඉන්නකොට උනත් ඒ ස්වාමීන් වහන්සේගේ හැසිරීම බලලා උන්වහන්සේ වෙලාවට වචන කියනවා හරියටම අල්ලන්න ඕනේ. ඉතින් පොදුවේ කියන කතා කරුවට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි හැසිරීමෙනුයි කියන විදියයි වෙලාවයි බලලා ටක් ගාලා ගන්නවා හරියට ඇනේට. ඉතින් ඒක අහුල ගන්නවා කියන එක හරියට වැලි මුංගට ගලවක් කළා දාපම පරිය හරියට මුංගට එන්න ඕනේ ගහන්නේ. වැලියට හිට ගහන්නේ. මේ දාන්නේ මුංගට වැලියට කලවම් කරලා. පරිය ගහන්නේ හරියට මුංගට. ඉතින් අපි දැනගන්න ඕනේ වරද්දලා වරද්දලා මේකෙන් නම් මේ කියවෙන්නේ මේකයි කියන එකේ අදහස ගන්නවා කියන එක නිකම් කටබලියන බණහන කියලා හරියන්නේ නැහැ. භාවනා කරුවටම හරියන්නේ නැහැ. භාවනා කරන ගමන් මේක පොඟව පොඟව දහස්තර වැදුනට කමන්නේ සමාවදීදී නැවත නැවත කාරණා පිරිසුදු කරගෙන යන්න ඕනේ. ඒක විශාල පිරිසකට කරනකොට එක්කෙනෙක් දෙන්නෙක් එක විතරයි ඔය sannivedanaya සිද්ධ වෙන්නේ. පොදුවේ කට්ටිය බනහනවා, භාවනා කරනවා. ඉතින් ඒකත් ලොකු දෙයක්. එහෙම හරි එක්කෙනෙක් දෙන්නෙක් හරි කොනක් අල්ලනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් පැයක පැයක පරිගණක භාවනාව පැයකට වැඩි කරලා නැහැ. ජීවිතය පැයකට වැඩි කරනවා. ඉතින් තමයි ඒකට වැඩි කරේ. දවල්ට බයකට දවල් එක්ක වාඩිනකොට එක්කනට වාඩි වෙනවා. මොකද මේ නිින්දක් නම් අක්කේ එන ඉන්නේ නැහැ ඒකත් වත් මේ සිදුවත කරේ ඔය අද දවස් 22ක් වුණා. මම හොදට කරනවා බෙල්ල කඩාගෙන වෙන්නා නිින්ද වලවත් ඇවිල්ලා නැහැ. සිදුවත කරතියක් ලේසියෙන් එන්නේ නැහැ හිත නෑ ඒක හැමෝටම විය යුතුයි කියලා එකක් නෑ. එක එක චරිත ලක්ෂණ තියෙනවනේ. කියන්නේ රාග චරිතය බලවත් කෙනා කියන්නේ ඡන්දූපසංගත පුද්ගලයා ඊ උත්සාහයක් ගන්නවා මේ රාගෙට එහාට මට දුවඩ දෙන්න තු ඒක දැනක බඳින්න. ඒක ඒක ආරමුණක හිත නවත්තන්න. ඒකෝතිභාවයට ගන්න. ඒකෝතිභාවයේ තියෙන නපුරු ඵලය තමයි නින්ද. නිසා රාග චරිතය වේදනා චරිතය. කියන්නේ වේදනා කියන්නේ సౌందර්ය බලමිනිය. එයා රාග චරිතය. එයා හරි අමාරු යාට නන්නතර වෙන හිත අල්ලලා එක තැනක තියන්න. මොකද විවිධාංග වෙන්න ගන්න. එයා අල්ලන්න ගන්න දැඩි ප්‍රයත්න නිසා ওই එක තැනක අල්ලපු ගමන් සීතල වෙලා හැම ගන්න වෙනවා. ඒ කියන්නේ හිත කට්ටිපයි. ඒකට යාට හරියට සමාධිගත වෙනකොටම ප්‍රයත්නය අතහැරලා ඊට ආයම් ප්‍රමාණයට රත් කරලා දෙන්න. දැනගන්න ඕනේ දැන් මෙතන යහට එට කරන්න යන්න ඕන. දැන් ගානට අවිලා තියෙන ඔට වැඩිය සීතල වුණා නින්දට වැටෙනවා. ඒ වගේ ද්වේෂ චර්චය ගත්තාම එයාට තියෙන්නේ රුස්සන්නේ. මොනක්වත් රුස්සන්නේ. එයාට පිටපොට බෙරදේවල අරමුණු දිග යන එක නෙමෙයි මේ ඇහෙන ශබ්ද රුස්සන්නේ. මේ එන වේදනාව රුසක් නෑ. ඉතින් යා බල්ලෙක් කේන්තිගේ බල්ලෙක් ගැට ගහපු එකක් වගේ දඟලන. ඉතින් යාට පටිගේ. අර ප්‍රීතිය ඇති වුණාට පස්සේ ප්‍රීතිය එන්නේ නෑ යාගේ චර්චිකාට. ප්‍රීතියෙන් විතරයි යාට පුළුවන් සංසයන ගන්න. ඒකට උද්දාමයටපත් වුණොත් උද්දච්චයට වැටෙනවා. ඉතින් වගේ හැම තැනකම ආෆ්ටර් ඉෆෙක්ට්ස් එනවා. හැම බේතක්‍රම ගත්තට පස්සේ බේතේ තියෙන නපුරු ඵලයක් තියෙනවා. එක බේතක්වත් නැහැ නේද? ඒකට ආනාපාන විතරයි බුදුහන්සේ පෙළලා දෙලා තියෙන්නේ ආනාපානට හේතු කරන අමාරු. හේතු කරන බැරි නිසානේ මේ කාමච්ඡන්දින් මේකේ බැටකන්නේ. ආනාපාන එහෙම එකක් නැහැ. ආනාපානට හිත රුචිරේ. ඒ නිසා අපිට දහසකුත් එකක් උපචල්ලි සාධක හදලා තමයි පදම ගන්න වෙන්නේ. ඒ සමහරෙකුට නෑ මම මම මං හිතා හිටියේ මම අධික වීර්යය තියෙනව නැත්නම් දැඟලුම නලියන වැඩිමින් හේක්. මට සමාධියක් එන්න බෑ. කොහොමද මම හොඳටම දැකලා තියෙනවා මෙන්න සාක්කුවේ දාන පුතිය. රාජින සයිසකට සමාදාට යන්න. මට කිව්වා මේ උඹ මහා ජාත්‍යන්තර භාවනා ගුරුවරයා ප්‍රධානාසයෙන් ඉඳගෙන බුද්ධි කියලා. ඉතින් මං කො මොනව කරන්නේ? හො නැත්තම් කොච්චර බුද්ධියද? මම දෙනගෙන ඉස්සලා ලැජ්ජායිලත් හොම් බුද්ධියනවනේ. තනියම කාමරේ බුද්ධිය ගත්තත් මම කවදා ඒ නමර කවදාකවත් තනියම ඉඳගෙන ඉන්න බෑ. කලාතුරකින් තමයි තනියම මට දෙනගක් ඉස්සරහාම ඉන්න ඕනේ බજારක ඉන්න ඕනේ. <laughs> බજારක ඔක්කොම ඒ જાති බજારකක්. අනිත් මම දොස් කියන බજાર එක આવොත් ඒත් ගහන්න කියලා. නිදාගත්තත් කරන්න කරපණ ඉන්න බજાર එකක් ඉන්නවා. හරි ඊ කැමතිම. ඒක විදිහට බලනකොට කන්‍යා කෙරේ කුලයා කෙරේ බැඳීමක් තමයි. ඒ ලොකු සාතින කාලේ වැඩ කරන පීෂක් එක්ක හිටියත් ඇතිනවා. වැඩ කරන්න ඕනේ නෑ ඒක. භාවනා කරන පීෂක් එක්ක හිටියත් අපි නිකම්ම රත් වෙලා ඉන්න කොයි වෙලාවෙ. රත් කරන එක නෙවෙයි යන්නේ. ඉතින් නිින්ද යන්නේ නෑ. නමුත් මට වෙච්චි මට ඔයගේ ඕන තරම් මං කියන්නේ මට රෙද්දේ පැහැරෙන වැඩ වෙලා තියෙනවා. මේ තාමත් ඇරි නෑ. තවත් අනිත් මොකද දෙනෙක් මහා රහතන් වහන්සේ කරන්නේ නැහැ. මොන පිස්සු හිමිසු මංගල දන්නේ නැතුව නටන්න හදන. මම දඟලන දඟලිල්ල දන්නවනම් ඔය එක්කෙනෙකුට තරිය මම මහන්සි. රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. වහන්සේ කෙනෙක් තමයි. මම දැන් මට නම් තේරෙනවා මේ ආකාරයෙන් රහත් කරන්න බැරි වෙයි කියලා. මොකද පුතුම දඟලිල්ල දඟලන ඕගොල්ලෝ හරි සාන්තයි. යතින් බලන්න සාන්ත වැඩි මට පේනවා. ඒක මොන තාලෙන්වත් නතර කරන්න බෑ. ඉතින් කලාතුරකින් මිනිහ තමයි හිතන්නේ මේගොල්ලෝ හරියට අඳිනවා මගේ චිත්තේ අඳන්න හදනවා මේ එක එක චරිත වල දාලා මුඛාටත් අඳන්න බෑ. මං කියන්නේ ඒක හොඳ එකක් කියලා මං කියන්නේ ඒක තමයි ප්‍රകൃතිය. ඒ නිසා කිසි කෙනෙකුට අව탁සීරු කරන්න ඕන කමන්නේ මම පහත් මම නීචයි මම කෙලස් කියලා. මොන දේ තිබ්බත් බුදුහාමුදුරුවෝ බේද තියනවා ලෙඩ යල්ලන්න. අපිට ඕන කරලා තියෙන සාමූහික එකතර තොර තියෙන මේ ලෙඩේ කියලා අනික් අයත් යෝජනා කරනවා එයත් දැනගන්නවා ඔව් එහෙනම් මෙන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අතේ. ලෙඩ යල්ලන්නේ නැතුව බේත් පොට්ට ගිහලා තමයි මේ වැඩ කරන්නේ. ලෙඩ යල්ලන එක තමන් කරගන්න ඕනේ. ඒකට අපි ඒකිනික පොඩ්ඩක් කණ්ණාඩියක් වෙන එක විතරයි අපි කරන්නේ. දැයි අපි ඒ සඳහා කරගත්ත 10 15ක් විතර මේ නිසා සතිವಾರේ સમાપ્ત කරමි. උත්සවතාචාති ගාථා සජ්ජහනාට පිළිඹු.